අපි අපි සාමාන්‍ය සම්ප්‍රදාන කුල පිළිගන්න තේරවාද සම්ප්‍රදායෙම අතීත උදුහිත කියලා බෙදීමක් කරන්නේ ඒක පසුපාලන විචාර මතහිර මානසික විද්‍යාව පිළිබඳව විග්‍රහය තමයි දැක්වෙන්නේ නම් සමහර වෙලාවට අපි අර කරන විග්‍රහයන් වලට එවුවත් ඒ සමීකරණ ඒ මොඩල් පාවිච්චි කරන්න පුළුවන් කොහොමරි භාවනා කරන්න ගිය කෙනා විතරයි එතන අරමුණක හිත පවත්වන්න හිත සමාධිගත කරන්න ගිය කෙනා විතරයි දන්නේ එහෙම කරන්න ගියාම හිතුවලින් බාධා කරනවා. එහෙම නැති කෙනා අවුරුදු 100ක් ජීවත් වුණත් එයාට හිතවිලි වෙන්න බාධා කරන බව දන්නේ නැහැ. මොකද හිත ගොනු කරන්න උත්සාහ කරන්නේ නැහැ. හිත සැලසුම් කරන්න හිත එකලකට ගන්න හදන්නේ. ඉතින් හරියට මේ කැලේ ඉන්න මියාරකුන්ට උන් කිසියම් ගාණක් නැහැ උන්දල මැරලා යනවා. මොකද මියාරට අල්ලගෙන ගමට ගෙනල්ලා කරත්ත බඳින්න ඕන නම් දෙවටක් දිග එලවන්න ඕන නම් තමයි කීකරු කරන්නේ. කීකරු වෙච්චාම කුළු ගති පාන. කුළු මිහ කුළු කැලේ ඉන්නකොට කුඩුවක් නැහැ. කැලේවලින් අනිවාර්ය ඉස්සල්ලාම වැඩ කරන්න පටන් ගන්නත් කෙනා විතරයි භාවනාදී හම්බෙන පළවෙනි ප්‍රතිඵල ඒක නිසා මේ හිත පාලනය කරන්න බැරි බව දන්නේ භාවනා කරන කෙනා කරයි. ඒ විශේෂයෙන් භාවනා නැත්තම් ශික්ෂාවට ගිය කෙනා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා තුනට ගිය කෙනා දන්නවා හිත අශික්ෂිතයි. අතිචිත දේට අතිචිත විදිහට ඉඳුනොත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඔය වනචාරයේ මේ සත් මිනිසෙක් වගේ නැත්තම් කුළුමිණෙක් වගේ ඉන්නේ. යම් විදිහකට කීකර කරන්න ගිය ගමන් මේක කිපෙන. ඉතින් අර මේ සීලාචාර වීම සඳහා එයා ගන්න අදිස්ථානයයි ඒකට අර හිතෙන් ලැබෙන සහයෝගේ නැතිකමයි වෙච්චාම ආධුනික හරි විශේෂකට පත් වෙනවා. ඒ බොහොම ආයාසයෙන් තමයි අර ලෝකෙ මිනිසුන් අනික් අතට යදී අසිෂ්ඨ වෙන්න හදනවා, සිල්වන්ත වෙන්න හදනවා, සමාජයක් ඇති කරගන්න හදනවා. ඉතින් ඒකකොට බලාපොරොත්තු වෙනවා අයි මේ කරන ප්‍රයත්නයේ මට yaadena ගතිය, ප්‍රයෝජන මේ සිතසලසන ගතිය, පෑහෙන ගතියක් එන්නේ. සම්පූර්ණ අනිත් පැත්තට. හිත සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා හරි දෙහෙතකටපත් වෙනවා. ඒක මේ භාවනා ශිෂ්ටයේ ආධ්‍යාත්මික ශිෂ්ටයේ කොයි ශිෂ්ටයකට ගියත් ඉස්ලාම් අපිට මුණ දාන්න වෙන දෙයක් තමයි උදව් උපවාහකට කියනවා නම් උරුවක් මුදට දියත් කරන්න යනකොට අර පැල ඇවිල්ලා ඉතාලම තුනී තන වෙරළ බිඳෙන වෙලාවේදී හරි අමාරුයි ඔරුව දියත් කරගන්න. ඒක ටිකක් ගැඹුරු මුදට تعلق කරාට පස්සේ ඔරුව යනවා. අර පැල බිඳෙන වෙලාවේදී විසිරෙන වෙලාවේදී හරි පෙරලි. ඉතින් එතනදී මේ තන්තම් එම්බාසින් කියලා කියන්නේ දියත් කරනවා කියන්නේ දියත් කියලා හරි අමාරුයි. එතනදී හොඳට මේ මුහුද අයිනේ ඉන්නවා මේ මුත්තු. මුත්තලයි කියලා. ඒකත් දන්නවා මේ යත් කරන්න ඕන වෙලාව. ඒගොල්ලෝ කට්ටිලා පැහැදිලි කරන මේ ඉන්දියත් කරන වෙලාවක් තියෙනවා හැමදාම වාර ගන්න නැති කාලෙට. ඒ ඇවිල්ලේ හරියට වෙලාව බලලා රැළ අඩුම වෙලාවේදී සීරු දිනාගම සහයෝගේ මේ තනමත්තක් වතුරට යනකම් තල්ලු කරලා දෙනවා උරුව. ඊට පස්සේ අනිත් දින පදින්න පටන් ගත්තාම මුහුදට මැදට යන්න යන්න යන්න රැළේ තියෙන අලුපස්වලට යන්නේ. එතන භාවනාවේ හෝ මොකලාදී මේ හික්මීමක් ගන්න හදනකොටම මේ තිබුණට වැඩිය පෙරලිනවා. ඉතින් මේක හුඟ වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. වෙදෙනෙක් හිතන්නේ මේ සීලාචාර වෙන්න හදනකොට හොඳ මිනිහෙක් වෙන්න හදනකොට ජීවිතනාම බාහිරෙන් ඇතුලෙන් පරිසරයෙන් මට උදව් කරයි. මට මේකට අනුයාත වේවි. සමාන්තරව ගමන් කරાવી කියලා වෙන්නේ. ඒ සාමාන්‍යයෙන් කියනවා මේ ගඟක් බැටි වෙලා හරි හරස් කරන්න කියොත් ගඟහරා මේකක් දාන්න ඩෑම් එකක් දාන්න අපි දන්නවා කවදාක මොනෝ දැක්ක කරන්න බෑ ගඟ නිදාගෙන ඉන්නේ. හරස් කරන්න ගිය ගාම කිට. ඉතින් ඒ නිසා කරන්නේ ඉස්සෙල්ලා වැලි කොට දාලා ගඟ පොඩ්ඩක් එහා පැත්තට හරව ගන්න. හරවන වෙලාවේ මේ විවුර සුද්ධ කරගෙන පස්සේ තමයි ඒක වැලි කොට වලින් වතුර ඇදලා ඇදලා ඇදලා දාලා වට කරලා ඕ කමාරුවෙන් තමයි කුණේ අයිය කණුවක් ගහගන්නේ. ඊට පස්සේ එහා පැත්තට ගිහිල්ලා ඒක ගලවලා දාලා කණුව පැත්ත තරලා දාලා අනිත් පැත්තේ ගහනවා. සහලිවර වෙලා ගඟ කීකරු කරගෙන උතර කනුවක් ගන්න ඕම ඕම කරන්නේ. ඒතෙන් ගියාට පස්සේ ගඟේ තියෙනවා පරුස ගතියක්. වැලිකොට්ට ගලාගෙන යන්නේ. ගල්ුණක් ගලාගෙන යනවා ගඟ ආරක්ෂ කරපුවා. අන්‍යවගේ තියෙන අපේ මේ ප්‍රවාහයේ මේ අපිට පේන උඩින් පේන කීකරුකම තියෙන්නේ එයාට නිසින්ද යන්න දුන්නා තමයි. පොඩ්ඩක් හරි හික්මවන්න ගියොත් මනුස්ස ගලාවකත් එහෙමයි. හිතකුත් එහෙමයි. මොන දෙයකට ගියත් පොඩ්ඩක් හරි හික්මවන්න ගිය ගමන් සම්පූර්ණ කෙපෙනවා. ඉතින් මේ දන්න තියත්තෝ මේකට බය නැතර වෙනවා. බොහෝ කල් ප්‍රයත්න කරනකොට අන්න මේකට කොට පැහැදිලි. පරිවල ටිකක් මේ ගත්ත ප්‍රයත්නයට සාපේක්ෂව පොඩි කීකටුමක් එනවා. එතකොට ඊගා බියවතිය. ඔහොම ඔහොම තමයි යන්නේ. ඒ නිසා මේ පළවෙනි එක භාවනා කරන්න හදන කෙනාට හිත කුලප්පු වෙනවා. හිතවිලි වැඩි වෙනවා කියන එක කොච්චර අහලා තිබ්බත් කොච්චර තර්කයට අහුනත් භාවනා කරලා අත්දකින්න එක විතර නැගේ හිතට වදින්නේ නැහැ. ඉතින් කියනවා මේ දේ මේ කියන මේ පළවෙනියම වැඩේ පටන් ගන්න එක ඉන්න ඇතුළට එන්නේ. මේ පටන් ගන්න එක ළඩ වෙලා කරන්න යන්න එපා. වයසට ගිහිල්ලා කරන්න යන්න එපා. මරණ මොහොතදී කරන්න බෑ. ඒ වෙන්නේ නැහැ. කරන්න බෑ. දුරට හයි ආති තියෙන වෙලාවේදී මේ කියන්නේ විවේකීව මේක දැනගෙන මෙයාට අත තිබ්බොත් ඇවිදිනවා. මේක අවසල පොඩ්ඩක් බලන්න. අවසනා කියලා කියන්නේ අවසන් නෙවෙයි. මේ ස්වභාවය බලමු කියලා මෙන්න මේකට ලෑස්ති වෙලා යන්න තමයි අපි මේ ධර්ම සාකච්ඡා කරලා කියන්නේ මේ වැඩේ වෙන කෙනෙකුට කරන්න බෑ. අනිවාර්යයෙන්ම කළ යුත්තක්. ඒක නිසා මේ වේදීව මොහොත මේකට කන්න කොන්න දින පොඩ්ඩක් බලන්න ඉන්න මේ එකතරකට වෙන්නේ කියලා. එතකොට ඇවිස්සෙනකොට සතුටක් ඇති වෙනවා. ඕක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අහලා තියෙනවා ධර්ම සාකච්ඡා කරලා ඔන්න ඕක තමයි වෙන්නේ කියලා. කුලක් වෙච්ච තරම් හිත තමන් හිතන කරන හැමෝට ඒක උඩ දාන්න ගන්නවනේ. හොඳට යනවා. ඊට පස්සේ අනිත් දවසේ අනිත් දවසේ උඩ දාන. කොහොම හතර පස්සේ ගියාට පස්සේ තමයි තේරෙනවා සමහර වෙලාවලට ගේ වැල්ලේ එහා පැත්තට යන්න පුළුවන්. සමහර කුලප් වෙනවා අඩුයි. සමහර කුලප් වෙනවා වැඩි. අන්නේ වෙලාවේ තව ඇතුලකට යආගන්න. උරුව තල්ලු කරලා දුන්නට පස්සේ ඉතුරු කට්ටිය කියලා පැදලා දිඹට යන්නේ පදින කට්ටිය විතරයි. අනිත් මොකද පොඩ වෙනවා. ඒ අන්නේ ඒ වැඩේ තමයි මේ ඕනම ශිල්පක ඒ මේ පටන් ගන්න දැන මේවා හරි ගත ගන්න තැන එහෙම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේක නෙවෙයි මේක මේ අවධානය නෙවෙයි. මොකද කඩින් පරීක්ෂණ හතරක් පහක් තියෙනවා. මේ පළවෙනි එකේදීම 70ක් 80ක් වටේ. ඊට පස්සේ 30ක් 40ක් ඉස්සරහට යනවා. ඉස්සරහට යනවා කියන්නේ එදිනදා වැඩ කරලා දුක අඳුරන කට්ටිය, අභියෝග මොන දීපු කට්ටිය අඳුරගන්න. ඒකත් ඉඳ ගන්න මේව තමයි වැඩක් කරන්න පටන් ගත්තාම ඔය සම්මේලයට අඳුරනවා වගේ ඉන්නේ නැහැ. නමුත් ඒකෙන් ඒ කියලා කියන්නේ අපිට විරුද්ධ වෙලා නෙමෙයි ස්වභාව ධර්මයක් පෙන්වන්නේ කියලා ගියාට පස්සේ ගැඹුරේදී ආයේ ඒ වගේ ආයෙත් අභියෝගයක් වෙනවා. යාරකින් පාඩම ඉගෙන ගත්ත කෙනා හිමින් බලන්න බලන්න යනවා. නැති කෙනා මේක කවුරුද කරපු දෙයක්, මේක පෙර අකුසල කර්මයක්, එනකන් කවුරු හරි මට මේ හිරියර කරනවා කියලා බාහිර ආරෝපණයක් කරනවා. අනුන්ගේ හිතනවා. විදුවට දන්න කෙනා හතරදරේ කරපෙන්න ගන්න මේක මොකක්වත් නෙවෙයි තමන්ගේම ස්වභාවය. මේක තමයි බුදුරජාණන්සේ අනාත්මයි කියලා කියන්නේ අපේ පාන්නේ නැහැ. අපිට මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඉතින් මේක මේ දැක ගන්න එක දැකලා ඉවසන එක බොහෝම ගැඹුරක් ජීවිතේ. ගැඹුරක් කියලා කියන්නේ ජීවිතයකදී ධර්මයේ ගැඹුරක් ඒකම නිවනේ තියෙන ගැඹුරක්. ඒ නිසා ඒ යම් කිසි කෙනෙකුට හිත හදා ගන්න පුළුවන් නම් මේ වැඩේට ගියොත් මේ සෝනේ ගෙවල් හැදුවොත් ඉදී අක්කු වැඩේ. සෝනේ ගෙවල් හදන්න යන්න එපා යක්කුන්න බෑ. ඒ නිසා කියන හොඳට දාන දීලා හිත හදපන්. ඊට පස්සේ සීලයක් ආරක්ෂා කරගෙන හිත අලුත් කරගෙන බුදුහාමුදුරගේ ගුණ ටික මෙහෙ කරගන්න. මේ වගේ සේරම ගුරුවරයෙක් නැතුව ක්‍රමයක් නැතුව සිල්පද දායක නැතුව උත්සාහ කරපු උතුමන් වහන්සේ නමක් තමයි මහ බෝසතාණන් වහන්සේ. ඔබට එහෙම නැහැ දැන් උන්වහන්සේගේ අරසාව තියෙනවා, සීලේ අරසාව තියෙනවා, දන් දීලා හිතයි කරගෙන තියෙනවා. දැන් හොඳට මතුරුනට යකා ඇවිස්සනවාමයි. දුවන් දෙපා. කියලා හදලා දෙනකොට යන්නේ ඇවිස්සෙන ස්වභාවය හිතේ මේ නිකන් ඉන්නකොට කරපණ ඉන්න ගතියත් භාවනාට ගියම ඇවිස්සෙන ස්වභාවය හොඳට මුලමඳාව දකිනවා. ඒක තමයි උද්දච්ච කුච්ච කියලා කියන්නේ. ඒක උද්දච්ච කුච්ච කියන ගැඹුරු ධර්ම දෙකක්. ඒ ධර්ම දෙක මගේ දෝෂයක් නිසාවත් කවුරු කරපු වුණියමක් නිසාවත් ඉතු වුණයක්වත් නිසාන එකක් නෙවෙයි. දත යුක්තක්. ඒක නිසා උද්දච්ච කුච්චේ විරුද්ධ දක්ෂණ අපි නිතරම භාවනා බලාපොරොත්තු වෙන භාවනා සුඛේ සමාධිය පස්සද්දි. සුඛ පස්සද්දි සමාධිය තුන තමයි මේ මුළු භාවනා ලෝකෙම කොච්චර විපස්සනා කරු කරුවත් අපි අපි ආශාව තියෙන ওই ටිකට. ඒකට විරුද්ධ පක්ෂේ තමයි උද්දච්ච කුච්චේ. උද්දච්ච කුත හඳුනන්නේ නැතුව කදාක සුඛේරපත් අධ්‍යයන සමාධිය යන්නේ. අද කරන්නේ උද්දච්ච කුත අයින් කරලා නැද්දකින් කියලා නැපතන් කියලා තල්ලු කරලා අරකට තියෙනකන් දොර අරගෙන ඉන්නවා. කදාක. මොනම ක්‍රමයකින් හෝ එළියට ගිය ගමන් එළියට එන්නේ උද්දච්ච කුත දෙක තමයි. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දෙහි ගියක් කරන්න විදි කරනකොට ඉස්සලා මෙන්න පැංගිරි. ඊ යඹුල් නෙවෙයි. නිසා මිරිකනාත් පැංගිරි ගියා ඊට පස්සේ අත තියෙන තියෙන හැමදේම පැංගිරි ගියා. ඉතින් කරන්නේ මේ වගේ එක දාලා හොඳට පාගනවා පැංගිරි ගියා. අම්මලා කරන්නේ එහෙමයි. ඊට පස්සේ තේගි ටිකක් වහම ඇඹුල්ලේ. ඒ වගේ ඕනේ පළතුරක් කනකොට රිලවුන්ට වඳුරන්ට එහෙම පිළිකන්නේ නැති එක උන් කටට ගන්න ඉස්සලාම පොත්ත පිටි පැංගිරි වැඩිමු. පැංගිරි වැඩිමුනට පස්සේ අපි දැන් ඔය පැංගිරි ඇරලා පොත්ත ඇරලා කලදම පිළිකා හැදෙන්නේ. පැණිතිත් එක කන්න පුරුදු කරනවා අල්ප සමබර වෙනවා. සමරස වෙනවා. අතල දින එකත් එක. අපි එමනේ වොත් ඇරලා මැද විතරයි කන්නේ ආවට පස්සේ ඒක ඉතුරු ටික හම්බ වෙනවා. ඒ කියන්නේ අර මේ ඉස්ලාම හම්බෙන්නේ පැණිතිත් කියන ගතිය කොයි ශාස්ත්‍රයේ තියෙන එකක් මම එදා 17 වෙනිදා සුබතරාමිට ගියාට පස්සේ දා බණ තිබුණේ මට පස්සද්ද චෛතසිකය. ඒ මම ඒ වෙලාවේදී මේ පස්සද්ද චෛතසිකය පිළිබඳව පන්සිවාසේ කියලා කියන ටික පරිවර්තනය කරා. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ පස්සද්ධිය කියලා දෙනවනට කියලා දෙන උද්දච්ච කුක්කුච්ච කියන ධර්මතාවයට. උද්දච්ච කුක්කුච්ච කියන ජීවිත පස්සේ තේරෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල් කරලා තියෙන ඕක නැති කරන්න උත්සාහ කරනවා. ඒක නැති කරන්න හදන තාක්කල් උද්දච්ච කුක්කුච්ච hina වෙවි ගොජදම තමයි නෝ. මේ තියෙන උද්දච්ච කුක්කුච්චයි කියලා ඒකේ ගැටි ලකුණු මොනවද කියලා ඉගෙන ගන්නම මේක ටිකක් අහලා තියෙන්න ඕනේ. ඒ වගේම ඌ මොනක් කරපුවාම මේක විනාශක් විනාශයක් වුණා යන්න ඉතලා හොඳින් තියෙනවා. අත ගහන ගියොත් ඇවිස්සෙනවා. ඇවිස්සෙන්නේ නැතුව මේ කඩන්න බෑ. ඇවිස්සෙන නිසා මිනිස්ස ගැන පොඩ්ඩක් දැනගෙන යන්න ඕනේ. මේ පැණි තමයි ඕන කරන්නේ. අපි යන්නේ මේ පැණි ගන්න තමයි. මේ මැස්ස ගැන පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕනේ වැඩේ. අන්න ඒ වගේ උද්දච්ච කුච්චේ දෙක පිළිබඳව දන්නවනම් ඊට පස්සේ පුදුල තේරෙනවා මේ මේක මේ හැමදාම අපිත් එක්ක තියෙන දෙයක්. කොයි කෙනෙක් අතීතේ තිබිච්ච දෙයක්. ඉදිරිකට උග නඩු නැහැනේ මොකද ශික්ෂාවක නෙමෙයි ඉන්නේ. ඉතින් මේ හැමදාම නිසින්ින් දෙ ඉන්නවා. ශික්ෂාවට දාපු මම කිව්වා. ඉතින් ඒ යනවා බලනකොට දුහිත යටි හිත ගක්රාට වංචනික ධර්ම වගේ දේවල් එහෙම නැත්නම් අනුසය අනුසය කියලා කියන්නේ දැනට නිදිගත් ස්වරූපෙන් තියෙන වංචනික ධර්ම කියලා කියන්නේ විනාශ මුනවරකින් පැමිණෙන ඒ දෙකට උඩින් තමයි නීවරණ කියන ටික තියෙන්නේ ඊට උඩින් තමයි වීතික්‍රම කෙලස් කියන්නේ. ඒ නිසා බෞද්ධ අපේ ක්‍රමයේ හැටියට කෙලස් මට්ටම් තුනක් තියෙනවා. ඒ කෙලස් මට්ටම් තුනෙන් දුස්සීලයා, ඡන්දපරිසු පුද්ගලයා, සමාජ විරෝධී පුද්ගලයා, එහෙම නැත්නම් ශික්ෂා ධර්ම වලට විරුද්ධත්ව සිල් කඩාගෙන ඉන්නේ. එයා සමාජ ධර්ම වීතික්‍රමණය කරලා ට්‍රාන්ස්ක්‍රිප්ට් කරලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි විශේෂ සාකච්ඡාවට ගන්නෑ. ඡන්දපරිසත්තු. නමුත් යම් කෙනෙක් මේ දර්ශනයකට බහලා ඉන්නවා. ප්‍රතිපදාවකට බහලා ඉන්නවනම් එයා දන්නවා එහෙම අපි ළඟත් තියෙනවා නමුත් ඒක නෙමෙයි කතා කරන්නේ. ඊට පස්සේ බැලු බැලමට පේන නීවර ධර්ම ටික තියෙනවා. ඒක තියෙන බැලු බැලමට පේනවා නේ ඔක්කොටම නමුත් කවුරුහරි කිව්වොත් පිළිගන්න ගන්නවා අපි. පිටි යටින් තියෙන අනුශේ ධර්ම. අනුශේ ධර්ම අපිටවත් ඒක නරකක් විදිහට පේන්නේ නැහැ. අපිට උනත් පේන්නේ ඉන්නේ නැහැ. කමක් නැහැ කියලා. නමුත් ඒ ටිකේ තමයි මේ ප්‍රතිරූපකයන් විදිහට මිත්‍යයන් විදිහට පෙනී හිටින්නේ මේ යට වැඩ ඔක්කොම අවුල් කරන්නේ. එහෙම නැත්නම් අපි කරන විශාල ඔය හොර සහ සංවිධානවල ප්‍රධාන ඇත්ත කවදාකවත් එළියට කරන්නේ නැහැ. එළියට දාන්නේ ඒකත් ඒ සමාජිකයන්වත් ප්‍රසිද්ධ නැහැ. අඩු ගන්න සමාජික විද්‍යාව සමාජිකයන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයටවත් ඒ හොර නායකය පෙන්වන්නේ නැහැ. පෙන්වුවොත් ඉවරයි. එයා ඉන්නේ අපිට කම ඉන්නත් අපි දන්නේ නැහැ. ඉන්නත් ඔය කළු කට්ටියක් අනන පිස්තෝල කටේ තියාගෙන ඉන්නේ බොහොම ලස්සන සූට් එකක් ගහන ටයිකෝඩ් ගහන මහත්තයෙක් තමයි ඉන්නේ. අපිට රජේ පොලිසියත් ලොක්ක මිනිහා. යාති වැඩේ. ඉතින් ඒ වගේ අපේ හිතේ ඒ හුඟාක්ම හානි කරන දේවල් බැලුව බැලමට හරියම ප්‍රිය වෙනවන සුළු. හරියට අපිට අපිට සහයෝගය ලක් කරනවා වගේ අපිට නිකන් අතහිත දෙන යාළුවෝ වගේ පේන්නේ. නමුත් අර නීවරණ යටපත් කරාට පස්සේ තමයි ඒගොල්ලන්ගේ ඒ විරවටිච්ච ස්වරූපේ දක්වන්න පුළුවන්. නීවරණත් එක්ක බලනකොට පේන්නේ. ඉස්සරහට එන්න මාත් මේ ඉඳ තියෙනවා. ඒ නිසා ඒක කොහොමද? ඒ කියන්නේ අපි කියන නීවරණ ධර්ම ටික උඩුහිත වශයෙන් උත් නීවරණ වලට යටින් තියෙන අනුසය ධර්ම යටිහිත වශයෙන් උත් කියලා කියයි. නමුත් මේ දෙක ඇත්තටම මේ සංස්කෘති දෙකකින් ඇතිවෙච්ච භාෂා දෙකකින් නෙගටිව් ලැන්ග්වේජ් එකෙන් තමයි අපි කතා කරන්නේ. එතකොට අපි කතා කරන්නේ විචක්‍රම කෙලෙස්, පරිවර්තන කෙලෙස්, අනුසය කෙලෙස්. පොසිටිව් පැත්තෙන් කතා කරන තමයි කියන්නේ යටිහිත උදුහිත කතාව. කොහොමරි මේ මේකෙදී මේ සෙල්ලම මේ දෙක වෙන් කරගන්න තෙල් ගෙඩිය පොත් ඇරලා මදේ විතරක් කරනවා වගේ කරන්න අවබෝධ කළ යුතු ධර්මතා දෙකක් තමයි උද්දච්ච කුක්කුච්ච දෙක ඉතිකිච්ඡත් එකයි ප්‍රධාන වශයෙන්ම අපි නොදැන අපේ දවසේ මේ කතා කරනකොට වැඩියෙන් වර්ධිත වෙන ශක්තිය අපි කන ආහාර වලින් වැඩියක්ම කාබාසිනිය කරන්නේ උද්දච්ච කුක්කුච්ච දෙක. ඒ නිසා විශාල පිරිසක් මේ අනවශ්‍ය විදිහට දුක් විඳිනවා. උද්දච්ච කියලා කියන්නේ වර්තමාන මොහොතේ පහන් දැලකට උලන් අදිනවා වගේ නැලින ගතිය. කුකුච්ච කියලා කියන්නේ තමන් කරපු වැරදි පිළිබඳව පශ්චාත්තාප. එහෙම නැත්නම් නොකල හොඳ පිළිබඳව පසුතැවීම මේ දෙකම නාස්තික ධර්ම දෙකක්. නමුත් ලෝකෙ හිතනවා පසුතැවෙන එක ලොකු නම්බුකාරකමක් කියලා. ඒත් හිතනවා ලොකු මේ සමාජ ධර්මයක් කියලා. එහෙම නැත්නම් මේ කැක්කුමක් කියලා. ඉතින් ඒවා අපි නොදැන පෝෂණය කරනවා. නමුත් ඒවා ඒකාන්තයෙන්ම වර්තමාන මොහොත සතියට හෝ මෛත්‍රියට එන්න දෙන්නේ නැතුව ಗುಣධර්ම තල්ලු කරලා අවුස්සමින් අවුස්සමින් අවුස්සමින් ජීවිතේ පවත්වනවා. ඒක උද්දච්ච කුච්ච දෙක මේ කවදා හෝ අපි කර්තව්‍ය ගන්න. අපිට යාළු වෙන්න වෙනවා අඳුර ගන්න වෙනවා. ඒ දෙන්න අඳුර ගන්න නැතුව සුඛ පස්සද්දි සමාධි කියන ධර්ම වලට යනවා. විශේෂයෙන්ම කියනවා උද්දච්ච කුච්ච දෙකට විරුද්ධ වෙලා මේ වැඩේ කරනවා. යාළු වෙලා කරන්නත් බෑ. මොකද ඒ දෙනා ලද්දා පටන්ම වැරදි. වැරදි ධර්ම දෙයක්. නමුත් සර්වඥාන් කියන්නේ මේක මෙතෙක් කල හිටියනම් ඔබ දැනගෙන හිටියාම කොහොමද ඇති වෙන්නේ? දැන් අන්තරාරයක් මෙහි හොය දෙන්නත් එක තමයි. දැන් දැනගන්නවා මේ දෙන්න දැන නොදැන වැඩ කරන්න ඇති. එහෙනම් ඒගොල්ලෝ මේ වැඩ ස්වරූපේ ඔය කියන භාවනාදී හිත ඇවිස්සිච්චාම අස්පනා පිට දකින්න තරම් බෝල්නස් එකක් වීරත්වයක් අභියෝගශීලී ගතිය යෝගාන්තර ඇතුළ ඇති වෙනවා. හැබැයි ඒක ඉතින් මම වචනේ එහෙම කිව්වට ලේසි නෑ. සුද්ධචු පුතේ හර්ෂින්න කාදාසිනිය ධර්ම දෙකක්. හිත වටලා, හිත පච කරලා, හිත නැතිනාශය කරලා, පරාජිත කරලා, ශක්තිය නිකන් උද්දන්න මෙදුවාගේ මිලිකලා දාලා අපිට හම්බෙච්ච මේ ලස්නා බුද්ධ ශාසනේ වටිනා මනුෂ්‍යාත්ම භාවයේ වටිනා ශන සම්පත් කල්යාණ මිත්‍යාසුර බණ දහම් පැවිද්ද ඔක්කොම ඉවර කරලා ඉතින් නැද්දකින් මම මේ කාලකන්ණියක් නැහැ කියන දඬ යනක ඒ චිත්තක්ෂණයකින් අපිව තුච්ච කරලා දාන්න පුළුවන් මොදේකට. හැබැයි අයියලා දෙන්න දැනගත්තට පස්සේ තේරෙනවා කොයි දේ දුන්නත් මේ කටට වංගන්න පුළුවන් තරම් මහා බලවත් දෙන්නේ මුන් දෙන්න දැකගත්තොත් ඊටලා සේමන්තයන් නිතරම පස්සද්ධිය තමයි ගත කරන්නේ. නිතරම සුඛේ ගත කරන්නේ ඊට පස්සේ සමාධියේ තියෙන කෙටි බල දැනගන්න. මම කියන ප්‍රශ්න ටිකක් පිස් කරලා කතා කරේ. එතකොට මේ අපි අපිට අපිට තියෙන අපේ හිත විසිර යාමේ සම්බන්ධ සිතිවිලි වලට යටින් සෑම අවස්ථාවකම යටිහිත වැඩ කරනවා. අපිට නොදැන්නේ. අපි සාමාන්‍යයෙන් අපේ ඕකට මේ අනු මේ අනුශේ ධර්ම කියන එකට අනුශේ ධර්ම කියවන එක නැති කරන අදහසින් ඉන්නේ. අර පැවැත්ම ගැන කතා කරනකොට අපි වචනයක් අවබෝධ දාලා තියෙන අපේ ශාසනයේ මේ භාංග හිත කියලා. එතන ආලේ විඥානය කියලා. එතන විඥාන ස්රෝත වගේ වචනයක්. ඒ කියන්නේ මේ අපි තොරණක ලයිට්පත් වෙලා ලයිට් නෙළුම් මලක් ස්වරූපයක රවුම් කරකෙන කොච්චර සෙල්ලම් වුණත් බල්බ් නිවිනිමේ පැත්තවත් අඛණ්ඩ ධාරාවක් නෙදුවන්නේ. ධාරාව 230යි දුවන්නේ. ඒ 230 50 50කට ඔසිලේෂන් එකකින් දුවන දිගටම දුවන. දිගටම මිනිස්සු බලන්නේ මොකද? අනේලු මලක් කරගෙනවා, එහාට යනවා, මෙහාට යනවා. ඒ දෙල්ලන් තමයි තොරණ බලන්නේ. අරක කඩන හැටි බලන්න ෆ්ලෑෂර් කොටේ බලන්න. ඒක ගිනි විද්‍යුම්බරය චර පර චර පර ගාලා කොගෙස් පදිනවා වගේ කඩ කඩ කඩ කඩ හදින් හදා හදා දෙනවා. ඒක උඩ ගන්නවා මේ ඔක්කොම වැඩේ යනකොට කරන්ට් එක 230 දිගටම දුවනවා. ඒ ඉලෙක්ට්‍රෝ ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික ගත්තොත් ඊටත්තරී යට ගැඹුරු ගන්න ඒකට මේක බුදු පිළිමක තොරණ ලයිට් කරගෙන එකද අකුරු ගහන එකද නිකන් ගන්න දාන ඒකට විනිවිදලා මොකක්වත් නැහැ. ඉතින් අපි ඒක තමයි අවස්ථා තුනකින් කරලා වර්ණාලෝක දීලා හැඩතල දීලා පෙන්වන එක තමයි තොරණ. ඉතින් මත්තන් ඊට පස්සේ ඉලෙක්ට්‍රික් එන්ජිනියර් කෙනෙක් බැලුවොත් පළයි 230යි 50 හර්ට්ස් තමයි. ඉලෙක්ට්‍රොනික්ස් බලන එක ඊටතරී ගැඹුරක් දාගෙන. ඒකත් පැති. ඉලෙක්ට්‍රොනික පිළිබඳව අපි මවාගත්ත දෙයක් නෙවෙයි. සකත් ආවම ඔක ඉලෙක්ට්‍රොනික දැකලා අඳලා නැහැ. ඒ වෙතින් සම්මුතියක් වශයෙන් කියන ධන ධන පිට වින තැනට යනවා කියලා. කාට ධනවද කියලා හොයන්න අමාරුයි තාම. ඔක්කොම කියව ගත්තට මොළ දණ්ඩ පටන් ගන්න දැන් තියෙන්නේ. ඒකත් හිතනවා. හැබැයි මට්ටම් තුනක් තියෙනවා විස්තර කළ හැකි. විදුලිය මෝටර කරකවනවා, විදුලි ආලෝක දෙනවා, සීතල කරනවා, විවිධ වැඩ ගන්න මට්ටමක් තියෙනවා. ඉතින් යටින් ඉලෙක්ට්‍රික් තියෙනවා, ඊට ඉලෙක්ට්‍රොනික තියෙනවා, ඊට පස්සේ ශක්තිය. ওই ශක්තිය. ඉතින් ඒකෙන් එක මට්ටම් වලට යන ගතියක් තියෙනවා. ඒකම තමයි අපේ හිතේ තියෙන්නේ. ගෑණි පිරිමියෙක් බෞද්ධ කබෞද්ධ සිංහල බුද්ධඝම අනම්මන දාගෙන නටනවා. ඕක යට මනුෂකම කියලා කියනවා. ඔක්කොටම පොදු මනුෂ්‍යකමක් තියෙනවා. ඒ මනුෂ්‍යකමෙත් තියෙනවා පිරිසිදු මනුෂ්‍යකම, අපිරිසිදු මනුෂ්‍යකම කියලා ඒ දේ දන්නකම මනුෂ්‍යකමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථය දන්නකම හොඳ පිරිසිදු තත්ත්වයක්. ඒක නොදැනත් මනුෂ්‍යකම තියෙනවා. අවබෝධ කරගන්නත් මනුෂ්‍යකම තියෙනවා. ඉතින් මේ මනුෂ්‍යකම ලබා ගන්න අපි බොහොම අහස්ල පින් කළා. නමුත් ජීවිතේ අපි ජීවත් වෙන කවදාකවත් මේ ඔක්කොම අපේ අතර සමතාවයක් තියෙන බව දන්නේ නැතුව කන්‍යම් මරණ්‍යම් කියාගෙන ඌ දෙමළා මම සිංහලයා ඌ අබෞද්ධයා මම බෞද්ධයා කියාගෙන ජීවිතේ මැරෙන අවස්ථාවක් තියෙනවා. හරිම අවසනාවක්. ඒ කියන්නේ මේ ඔක්කොම මනුස්සත්වයේ මත ඇතිවෙච්ච කුස් බිම්මල වේලා. මේ ජීවිත රණ්ඩු කරන්නේ අපේ උපස්තරේ ලගිනන මනුස්සත්වයේ. ඒකත් අපිට දෙන්නේ මනුස්සත්වයේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් එකම පරිණාමයේ අවස්ථාව තමයි මනුස්සකම. තීර්ථනාක සිත් සුභාවද කරන්න බෑ. දෙවියන් දේවසූත්‍ර ආපෝද කරන්න ඕන කමක් නැහැ. මිනිස්යා විතරම එකම සතා තමන්ගේ භාවය ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. එයා කවදා හෝ මම සිංහල බුද්ධහම කියන තාකල් කවදාකවත් එයා මනුෂ්‍යකමට ඉන්නේ මනුෂ්‍යකමට එවිලා මේ ප්‍රයත්න කරන තාකල්. මම කවුද කියන අවබෝධ කරගන්න හදන තාකල් අපි මේ කවුද උගන්නපු අඳුරේකට එහි කී කියන ඉඳලා නැරෙන්නට තියෙනවා. ඊට අමතරව සුළු වේලාවක්වත් ගන්න වෙනවා. අපි මේ කොච්චර වාද වේද මොන જાති තිබුණත් අපි මිනිස්සුයෝ. තිරසනේ මොයේ මේ ටිකක් තියෙනවා. මිනිස්සු ඇයි පරිණාමයේ ඉහළයි කියලා කියන්නේ? ඒ කෑම කන නිසා, නිදා ගන්න නිසා, මෛත්‍රී සේවනය කරන නිසා, බය නිසා නෙවෙයි. ඒක කාලක් පොදු. අපිට කලහයක්ක් තියෙනවා මේ මනුස්සත්වයේ තියෙන පොදු ලක්ෂණක් තියෙනවා. හැමෝටම පොදු ලක්ෂණක් තියෙනවා. දරුවත්යන් වහන්සේගෙන් කියනවනම් අනිසිදු කනවා. ඒකමද කියන හඳා යොදන හැම චිත්තක්ෂණයක්ම මනුස්සත්වයේ බොහෝම ශ්‍රේෂ්ඨත්වයට යනවා. පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන් නමුත් හැකියාව කියන්නේ මනුෂයාට විතරයි. එහෙම නැතුව මේ සාමාන්‍ය කට්ටිය කරන දේට කණ්ඩු කරගෙන හිටියොත් දිනන්න පුළුවන් පරිදිට අපුලන් දිනක් පරාදයි පරිගුණ පරාදයි. ඒ නිසා මේක අවබෝධ කරගන්න එක කියන්නේ මේ මේ කියන தত্ত্বය අවබෝධය තුළින් නෙවෙයි අහලමයිලු ගන්න දේ. මේක කවදාකවත් අවබෝධ කරන්න බෑ මේක අවබෝධ කරගන්නකෙ මේ පණිවිඩය අහලා සුතමය ඒකෙන්මයි ගන්න. කපුලේ දික්කනින්න කරන් හරියයි. සම්මාසී තීතේ දැන් ඔය අනුසය කෙලස් තියනවා වගේම යහපත් සිතුවිලි තියෙනක් පුළුවන් නේද? ඔය යහපත් සිතුවිලි තියෙන නිසා තමයි භ්‍රමචර්ය කියන කරුවචන්සේ කතා කරන්නේ. නමුත් යහපත් සිතුවිලි වලට වැඩි ඡණ්ඩපරිව කට්ටිය හැම වෙලාවෙම මොබ් එකක මොබ් ලීඩර්ස්ලා මොකද හදිසියක් ආපු ගමන් රැල්ලක් එනවනේ අපි යන්නේ හැමදාම පෙරහැර බලන්න යන්නේ අලු කුලප් වුණාට පස්සේ ඉතින් මොනවාරි පටන් ගන්නනේ මොබ් එක. ඒකෝට ලීඩර් ඔක්කොම ඔක්කොම බලේ ක්‍රියාත්මක වෙන ඡණ්ඩපරිව දෙන අවස්ථාවක්. ඒ නිසා අර මේ හොඳ කියන හිතවිල්ලට මුදුවේම නිදර්ශනයක් වශයෙන් පෙන්නලා දෙනවා මේ ඥානපෝණික හමුදුරෝ මේ සතිය කියන চৈতසිකයේ ලකුණු. කියනවා සතිය කියලා කියන එක හැම කෙනෙක්ගේම හැම මොහොතෙම තියෙනවා. හැබැයි සතිය කවුරු හරි කියලා ආරාධනා කරලා එන්න වඩින්න මේ මූලාශ්‍රයට කියනකම් හරිම ලැජ්ජයි. හරිම කෝල ගති තියෙනවා. එයා පැත්තකටලා ඉන්නවා. ඒක උර සද්ධාහල ඇවිල්ලා කල්ලු කරගෙන ඇවිල්ලා මූලාශ්‍රය ගන්නවා. වීරියයිලා කියන පිස්සු මම තමයි මේ ලෝකෙ ගෙනියන්නේ මටයි වීර මූලස්ථානක එයත් ගන්නවා. සමාධිය එයත් මූලස්ථානට හරි කැමති. ප්‍රඥාවත් කැමති. සතිය කොහොම වෙනවා? සතිය හැමදාම පසුබාණ දෙන්නේ. නමුත් මේ එක්කෙනෙකුටවත් තම තමන්ගේ කෘත්‍ය කරන්න බැරිලු සතිය මූලස්ථානේ ගන්නවා. සතිය මූලස්ථානේ ගත්තට පස්සේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාවේ තැන නතර කරනවා. වීර්ය වීර්ය තැන නතර කරනවා. සමාධිය සමාධිය තැන නතර කරනවා. ප්‍රඥා ප්‍රඥා තැන නතර සමවර කරලා පස්සේ ඊට පස්සේ යනවා. හැබැයි නැති එක ගතියක් තියෙනවා කියනවා කොහොම හරි කරලා ඇඳලා හරි ආසනේ දුන්නොත් බහින්න ගන්න නැතුණු කපට. තේරුණාද? ඉන්නේ මෙහෙර දුන්නොත් රජකම අම්ම මුත්තගෙන බහින්න නැතුණා. අපි අඳුනා දීපු හිතකින් සත්‍ය කාදාත් මකන්න බෑ. ඒ කියන්නේ නැතුණේ කන්නේ. රතියනේ සමාජයේ හිටියා රටේම නායකත්වයක් තියෙනවා එයා කියන්නේත් නෑ අනිගොල්ලෝ කඩාන වහින එකක් තියෙන්නේ. ඒක බලන්න වහිනවා. බුදුරජාණන් වහන්සේ මතුවලා කියනවා මනුස්ස හිතක තියෙන වෙනම ගුණයක් ඒක යටපත් වෙලා තියෙන්නේ. ඒක කෝල වෙලා තියෙන්නේ. පැත්ත කරලා තියෙන්නේ ස්වභාවයෙන් එළියට එන චරිතයක් නෙවෙයි. උඹට මනුස්සකමක් තියෙනවා. සද්ධාවක් තියෙනවා, සීලයක් තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. සතියට ආරාධනා කරපන් අප්‍රමාද වෙන්නේ. ඒක සතියේ ඉස්සරහට ගන්න. ආනාපානය කරනකොට සතිය ඉස්සරහින් තියාගන්න. බුද්ධානුස්සති සතිය ඉස්සරහින් තියාගන්න. මරණානුස්සති නැති ඉස්සරහින් තියාවන් කවදා හරි මෙයා සිංහාසනෙ පුරුදු වුණාට පස්සේ එයා ඔක්කොම කැබිනට් එක ඉස්සර කරගෙන යනවා. මෙයා නැතුව ඔය සද්ධාව ඉස්සර වුණොත් සිගුණට වැඩි අවුලක් වෙනවා. ප්‍රඥාව ඉස්සර වුණොත් සිගුණට වැඩි අවුලක් වෙනවා. සමාධිය ඉස්සර වුණොත් සිගුණට වැඩි අවුලක් වෙනවා. වීර්යය ඉස්සර වුණොත් සිගුණට වැඩි අවුලක් වෙනවා. ඉතින් වීර්යය සද්ධා සමාධිය දෙන්න හරි ගානට සමබර කරන්න මේ සතිය දකින්න ඕනේ මේ දෙන්නගේ ගැඹුර. සමාධියයි මේ ප්‍රඥාවයි සතියයි මේ මේ සම්මේ සද්ධාවයි දෙක සමබර කරන්න දෙන්නට බෑ. ඒ වෙන එකිනෙකා කරය නැගිටින්න හදන්න දෙන්නේ. සතිය මුල් තැන ගත්තට පස්සේ ඉති යන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ හොඳ ධර්ම අපි කියන මේ මේ ශෝබන චෛතසික කියලා සාමාන්‍යයෙන් මේ අභිධර්ම කියන්නේ ඔක්කොම හිතේ තියෙනවා. ඒවා කොලයි. කොල ගති පාන කෝඩු ගති පාන ඒ වගේම මේ ඒක නිසා ඒගොල්ලන්ට ඒ තන දෙන්න අපි සත්පුරුෂකම් මතුවෙන්නේ. අපි සත්පුරුෂ වෙනවයි කියලා කියන්නේ අපි දන්නා මෙතන ඉන්නකොට මේ බුද්ධිලට මේ වැඩේ බැවරුවොත් එයාට පුළුවන් මේ Taman නිකන් ඉස්සිස් කියා ගන්න තු කැපිපෙන්නේ නැතුව කරන්න පුළුවන් කියලා එයාට ඒ තැන එනකම් අනිත් ඔක්කොම පෙරලි කරනවා මට දෙන්න ඔයාලට දෙන්න එපා දිංගෝසා හරිතන ආවට පස්සේ මෙතන එකක්වත් නැති දෙකක් නෙමෙයි තියෙන්නේ හරියට ප්‍රමුඛතාවයේ ජීවිතයක ප්‍රමුඛතාවයේ දීපු ගම අභියෝගයේ මේ සංවර්ධනයට යන්නේ නැත්නම් ඇතුළත ගැටුම තියෙනවා නිතරම අපි ළඟ තියෙන්නේ චෛතසික 52ක් තියෙනවා කියලා ගණන් කරගෙන ඕ 52 කියන එකත් කරන්නේ. ඕනම සමිතියක තියෙන ඉච්චරයි. ඕනම ලෝකෙ තියෙන ඉච්චරයි. මේ ගස්කොලන් අතරක් තියෙන ඉච්චරයි. ඒගොල්ලෝ එකිනෙකා නැගිටින්න පරාගෙන යන නැගිටින්න හදනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ අහලා නීතියට කියලා කිසිම අර්ථයක් නැහැ. කාටද කියන්න පුළුවන් ඒක සමාවෙන්න මම මේ කියනවා මේ විවිධාසිකමනාප කියලා. මොනම කරන්නවත් නැහැ ඔපෝලා. ඉතින් ඒ කට්ටිය ඉස්සලා හිතුවේ මේක මේකේ මූලිකත්වය ගැනීම දිව්‍යනාථික මන අපේ. ඒ නිසා ඒකට අපිට කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ ඉන්නේ ඒ අපිට පෙන්නේ. උන්වහන්සේ තමයි මේක තීන්දුව කරන්නේ. අනේ උන්වහන්සේට පෙනිලා සුභසිද්ධියක් වේවා කියන තමයි හිතේ. අරවත්නක පිස්සු. මේ සම්පූර්ණ කොට ජනකයක් යන්නේ. නිරීක්ෂණය කරපල්ලා. ඉතින් නිරීක්ෂණය කරනකොට උඹලට තේරෙයි අහවල් වෙලාවේදී අහවල් විදිය. අහවල් අන්න එදාන නිරීක්ෂණය තුලින් අපි නැසත්. ඉන්සයිට් කියලා කියන්නේ විපස්සනා කියන විශේෂ පස්සනාවක් තියාගන්න හැමදේම ඒකෝර තමයි තේරෙයි. මෙතන තියෙන්නේ අවුල නිරවුල් කරන එක විතරයි කරන්නේ. ව්‍යාකූල ප්‍රවාහය නිරාකූල කරන එක විතරයි අපිට කරන්නේ. එකක්ක ශක්තිය අලුතෙන් අඳුරන්න ඕනේ. එක දෙක තුන පිළිවෙල තිබ්බ ගම ඒක ගන්න වෙන පටන් ගන්නවා. ඒ නිසා හොඳ চৈতසික නරක চৈতසික මගේ මම විස්තර කරන්නේ මේකයි මේ ලෝකේ මේ අන්තිම නොවිය යුතු නොකමනා දහවතර පට්ටවතර සිද්ධියක් වුණා කියලා කියන්නේ ඒ සිද්ධියේ හොඳ නරක දෙක 50 50. එනතු වෙන්න තියෙන උතුම්ම දේ සිද්ධ උනත් ලෝකේ. හොඳ නරක දෙක 50ට 50. කිසිම වෙනසක් නැහැ. අපි ඕක දෙන නම් වනම් වෙනස් වෙනවා මිසක් මේ ওই බලාපොරොත්තු වෙන කතා කරන බලාපොරොත්තු වෙන කොයි දේ සිද්ධ උනත් හොඳ නරක දෙක හරියට 50ට 50ට 50 දිනේ එදත් 50ට 50 මේ තටමන කොටත් 50ට 50 හරියට පස්සෙත් 50ට 50 නාටපදයේ දෙකේ මොකක්වත් නැහැ. ඒ කියන්නේ මේ හොඳ නරක දෙක ගන්න හැම වෙලාවෙම තියෙන එක. නමුත් අපි කියන කුප්ප ගතියට තුච්ච ගතියට අපි දැන නොදැන කඩුව දෙන්නේ නරකටම. මනමේ කුමාරය කරපු දෙල්ලම තමයි. නිර්මාණ රාජ්‍යරෝ මේ මේ මනමේ කුමාරය දෙනක් තකට තක හිටියේ. ඇත්තටම කියනවා මේ මනමේ කුමාරය ශිල්ප දන්නේ හිටියා. අදගෙන හිටියා ද්වන්ද යුද්ධයක් කරන හැටි. ඊළඟ කඩුවක් තිබ්බා. කඩුව විම තිබ්බා මහත්මගමට. උඹත් පිරිමේක් මහත් පිරිමේක් පැත්තකට වෙන්ගලා ගෑණි පැත්තට උඹ කඩුව තියාගන්නේ අපි මොනට මොන ෆයිට් කරනවා. කඩුවේ කහක් නෑ. මොකද උඹලා කඩුවන්නේ උඹ හීල්ට දන්නේ ඒ තරම් ඩිප්ලොමැටික් කන්ඩිෂන් දාලා කරේ. අන්තිමට ටැකල් කරා. ඊළඟ රජුට ටැකල් කරලා බිම දාගත්තා. දැන් මට වෙනවා දැන් ඉවරයි. දැන් තීන්දුව කරනවා කියලා කඩුව දීපන් කිව්වා. කවුරුත් කඩුව දුන්නා. සම්පූර්ණ විද්‍යාවිතත් එක. ඔය ඔය විදිහට ධර්මචර්ය සඳහන් කළා ඒ වගේ වෙලාවල් වල සත්පුරුෂකම කියලා කියන්නේ සංසාර බය දැකලා සංසාරේ ගැලවෙන අදහසින් ඕනේ අපි තක්කමුක්කු විදි වැඩ කරන්නේ. වාසියතරක්, කුච්චියතරක්, ජනමතේටවත් වැඩ කරන්න බෑ. ඒක පැහැදිලිවම කෙලෙසිච්ච ධර්ම අපි තෝරන වෙනවා අපි ගිය ගමන යන්න ඉස්සරහා. ඒකට මනමේ කුමාරට කඩුව දීලා පටන් ගන්න නම් එපා. ඔය අම්මන්ගේ මාසෙද්දට ආසාවෙන් ඉන්නේ. කොයි අම්මන්දිත් එක්කලා. නසද්දට ආසාවෙන් ඉන්නෝ ලස්සන දින කුමාරයන්ට මේ ආසාව තියෙනවා. ඊට පස්සේ කඩුව දෙන එක දැන් අර දෙන තකට තක යනකොට තනිකර දින්දුව තියෙන කුමාරියට. ඉතින් හරි කොහොමද දෙන එක හරිද කඩුව දෙන එක හරිද? ඒ වගේ තමයි අපිට ඔය තකට තක තියෙනකොට සත්‍ය කියන ධර්මතාවයට අපි නිසි අපිට කියන්නේ බෙන්ච් එක දීලා නැත්තම් අධික ශ්‍රේෂ්ඨාධිකරණ නිලයේ දීලා නැත්තම් අනිත් හැම කෙනෙක්ම ගන්න ගන්න කී தත්ත්වේ. ඇත්තට කිසිම කෙනෙකුට දන්නේ නැහැ හොඳ නරක දෙක දන්නේ නැහැ. සතිය විතරයි පූර්ණිකමෝලෙන් තොරව ඉතියා බලන්න පුළුවන්කම තියෙනවා. මේක වේවා මේක නෝවා මොකුත් නැහැ. එයාකින් තීන්දුව වෙන්න පමා වෙන්න පුළුවන්. නමුත් අර ඒ කඩක්ලි පක්ෂග්‍රාහී තීන්දුව වෙන්නේ. ඒ හරියම හරි ඒක නිසා සප්පෘත සූත්‍රයේ හරියට මෙන්න දෙලා තියෙන සර්වචන්ස මෙන්න මෙතනදී මේ මේ වෙන්න පුළුවන්. මෙන්න මේකට පෙන්නලා මිනිස්සු කරන වැඩ වෙන මේක අසත්පුරුසයි. මේ වැඩි අසත්පුරුසයි මෙන්න මේ හේතුව නිසා. එතන සප්පෘසය කියලා කියන්නේ මෙන්න මෙහෙම කරපන්. ඉතින් ඒක තමයි අපි ඉගෙන ගන්න කරුවත් යනවා. ඒ නිසා හොඳ නරක ධර්ම වල අපේ කිසිම මේ අලුතෙන් උපයන්න දෙයක් නැහැ. manussත්වයේ තුල හොඳ නරක දෙක ගානක් තියෙනවා. කිසිම කෙනෙක් වෙනසක් කරන්න බෑ. ඒ නිසා අපිට මට කියන්න බෑ මෙයා වැරදි. ඒ නිසා මෙයා මරන්න ඕනේ, මෙයා දඬුවම් කරන්න ඕනේ කියලා මට අවුරුදු කල්පනාවක් අතිරේත් මට අධිකන ශක්තියක් කිසිම කෙනෙක් දීලා නැහැ. එහෙම අයිතියක් නැහැ අපිට. ඒ යුතු ගන්නන්න බෑ නම් අතනමල් පරාදයි. ඉතින් අද තියෙන තත්ත්වය හැටියට බලන එක අපි ලෝක ධර්ම නෙවෙයි මේ කතා කරන්නේ අපිට මේ හම්බෙච්ච වෙලාවයක් මේ නිවනක් ගැන කතා කරන නිසා අපිට මේ කතා කරන්නේ නැත්නම් අපි මේ සමාජ විරෝධී දෙයක් කතා කරනවා. ඉතින් සම අසම හොඳ නරක යුක්තියයි තන්නේ කර මෙතෙක් මුළු ලෝකෙම මනුෂ්‍ය පාවිච්චි කරලා තියෙන තමයි ඒක සාමාන්‍යයෙන් දැන් අපේ ඇටීටේ තියෙන මේ සතිය කියන ධර්මය අපි මත කරගත යුතුයි කියන එකද? ඒක තමයි අපි මේ ආත්මය ඉපදිලා මේ මෙච්චර ලස්සන වඩනා බුද්ධ ධර්මයක් අනුවිලා කරන දේ අපිට කරන්න තියෙන්නේ මේ පින්කම් අතර පින්කම් කරලා හම්බෙච්චි ඔක්කොගෙම මේ සත්‍ය කියන චෛතසිකය සත්‍ය අප්‍රමාදය එළඹ සිටීම මෙන්න මේක ඉස්සරහින් හැම වෙලාවෙම එන්නේ නැහැ මනුෂයා කොහොම හරි කෝල කරනවා පුළුවන් තරම් ඉස්සරහින් තියන්න තියන්න තියන්න තියන්න අපිට මේ මොහොත අපි උපේනවා වෙනවා. ඒක නැත්තම් මේ මොහොත නිකන් අඟටිටි කරුවලු ගහගෙන යනවා. සත්‍යමත් මොහොත තමයි යම් කිසි විදියකට අපිට රැඩිකල් වාදී එනතම් විප්ලවකාරී විදියට ජීවිතය දිහා බලනද බුදුහාමුදුරුවෝ ජීවිතය දිහා බලපු හැටියට රහතන් වහන්සේ තමයි ජීවිතය දිහා බලපු හැටියට පරමාර්ථ පැත්තෙන් ජීවිතය දිහා බලන සතිය කෙනයි සිදුවන්නේ. එතකොට අනිකොත් හොඳ ධර්ම තමයි ඉස්සරහට එන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවල සීලය වගේ සතිය ඉස්සර වෙච්ච ගමන් අර මේ කෝල වැටිපාන පිරිසිදු চৈতසිකවට පැනෙනවා. එහෙම නැත්නම් අරාජිකත්වයක් තියෙනවා. ඡන්දපරසකත්වයේ අවස්ථාව අරගෙන ඉතින් ඕම මේ පාළියේ වළම් බින්දනවා කියන. ඉතින් ඒ නිසා සතිය තමයි මම මට මතකයි ඔය මේ ක්‍රයිස්ට් වල නෑ. ඒ නැනදීන් වල පිටිට කරා ඊට පස්සේ ළඟ පන්සලක නැත්නම් 203 සැපකරදී ලංකාවේ හාමුදුරනේ දෙනවා කයි කියලා. ඇවිල්ලා භාවනා කරා. සහනා කළ වෙලාවේදී අන්තිම දවසේ මේ මම කිව්ව බදාන ස්වාමීන් එක්කනේ. ඉතින් ඒ ස්වාමීන් සාමාන්‍ය ජීව ගුණ වර්ණාවක් කරනවා නම් ධම්ම ජීව ආඳුරු මෙහෙමයි අනමන කියලා කියනවා. ඉවර කරනවා. අර ස්වාමීන් වහන්සේ දෙනම අතර මටත් වැඩි වැඩිමල්. ඉතින් ඒ ස්වාමීන් දෙනම විශ්වවිද්‍යාල කියලා හොඳ ඉගෙන ගන්න. සාමාන්‍ය පන්සලක් කරන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ මොකක් කතා කළේ අපි බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙනගෙන තියෙනවා අපිටත් මේ බුද්ධ ධර්ම ගැන දන්නවයි කියලා. නමුත් මේ වගේ ප්‍රායෝගික පැත්තක් අපි තාම කවදාවත් දැකලා නැහැ. මම ඔය මනමේ කතාව කිව්වා. අනේ කතා සිංහබාහු කතාව. අතර අපි කොච්චර සාහිත්‍ය දිහා సౌందර්ය ඉගෙන ගියත් මේ ස්වාමීන් වහන්සේ වගේ ඒක මේ භාවනාවට දාන්න හිතුවක් දන්නේ නැහැ කියලා. ඒක ඒසන්තේ ඉතින් අනෙක් ස්වාමීන් වහන්සේ පිරිවෙනක උගන්වන ස්වාමීන් වහන්සේ. ඒකම මෙතෙක් කල් දවස් 10ක් භාවනා කරා ධම්මජීවන්තේ කතා කරලම නැහැ. ඉතින් ධම්මජීවන්ත ඔබ සම්පදා වෙච්ච වෙලාවේ ඒක පොතේ රෙජිස්ටර් කරපු එක නා තමයි කිව්වා මම. මම ලේකම් හම්බුනගේ වැඩ කරන කෙනයි කිව්වා. ඉතින් කවුද කියලා නම් දන්නේ නැහැ. හැබැයි අපි කටියට භාවනාව මේ බුද්ධහම උගන්වනවා ඉතින් මම මේක මෙච්චරයි කියන්න තියෙන කිව්වා අපේ සම්ප්‍රදාය හැටියට අපි මේ පිරුවාණ පොත් වහන්සේ කියලා පිරිත් පොත නම් වහන්සේ කියලා සඳහන් කරනවා. තන දෙනවා ඒක ඇනිමේට් කරනවා. ජාතක පොත් වහන්සේ කියනවා. මේ දවස් 10න් පස්සේ මට කියන්න තියෙන්නේ සතිපට්ඨාන පොත් වහන්සේ කියන්න දෙවිවා අපිට දැන්. අපි මෙච්චර කාල සතිපට්ඨානට වහන්සේ කිව්වේ නැහැ. මේ දවස් 10න් මම ඉගෙන ගත්තේ ඔක්කොටම පණින්නේ මේ සතිපට්ඨාන ඉස්සරහින් තිබරවාසී මින් මනතට කියලා දෙනකොට මේ සතිය ඉස්සරහින් කියලා කියලා දෙන්න දැනගත්තොත් ධර්මය සම්පූර්ණ වෙනස් ස්වරූපයකට යනවා. ඉතින් හරියනම අර ගැටර කැල්ලක් කාණ්ඩම් වුණා වගේ වෙනවා. මේ ආනාපානසති භාවනා වඩනකොට සතර ධම්පස්ථානයේ ක්‍රියාකාරීත්වය ඔය ඒක ඒක හොඳට විස්තර වෙනවා ආනාපාන සති සූත්‍රයේ සර්වඥාසික ප්‍රකාශයක් තියෙනවා. ආනාපාන සති භික්ඛවේ භාවිතෝ බාහුලීගතෝ චත්තාරෝ රජපට්ඨානා පරිපූර්ණං ගච්ඡanti චත්තාරෝ රජපට්ඨානා පරිපූර්ණ පරිපූර්ණෙන්තෝ සත්බුද්ධංගා පරිපූර්ණං ගච්ඡanti කියලා. මාන්නේ මේ සතර සතිපට්ඨාන ගන්නකොට ආනාපානෙ ගන්නකොට සතර සතිපට්ඨාන. ඒකේදී ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ 16 ආකාරය. මතකද? ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා ආනාපාන සති සූත්‍රයේ තියෙනවා රාහුල වාද සූත්‍රයක තියෙනවා මේ 16 එකේ පළවෙනි හතර නිගං වා රස්සං වා සබ්බකායේ පස්සම්බයං කාය සංකාරං කියන අතර කායනුපසනාව. ඊටසේ පීති පරිමාණදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී පස්සම්බයං චිත්ත සංකාරං කියන එක වේදනානුපසනාව. ඊට පස්සේ චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් චිත්තං විමෝචන චිත්තං මේ මේ සමාදාන චිත්ත විමෝචන ඒ හතර චිත්තානුපසනාව නිරෝධාන අනිච්චාන පස්සේ විරාගාන පස්සේ නිරෝධාන පස්සේ ප්‍රතිසක් ගාන පස්සේ ධර්මානුපස්සනාව. ඒකේ අටවචන් වහන්සලා පෙන්නලා දීලා තියෙනවා ඒ කායනුපස්සන වෙන හතරේ ඉච්චර වාදයක් නැහැ. හුස්මමයි යන්නේ. අනිදි පීතිය, දුකය, චිත්ත සංකාර කියලා කියන්නේ වේදනා සංඥා කියන දෙක ඔක්කොම වේදනාටයි වලට වැටෙනවා. සුඛ වේදනාව, ප්‍රීතිය වේදනාව, සංඥා වේදනා. ඊට පස්සේ ඉන්නේ චිත්ත සංකාර පරිසංවේදී කියන ලෙන්ද චිත්තානුපස්සනාව, ඊට පස්සේ ධම්මානුපස්සනාව. ඉතින් ඒක ගැන මම හිතන්නේ අපි ආනාපාන සති සූත්‍රය ගැන මම මේ දැනට සම්මුති විපද නෙමෙයි හැමදාම බණ යන්නේ ඒක ගැන ඉතිසලා මෙල්බන් වල කීපයක් තියෙනවා ආනාපාන සති සූත්‍රයක් මම දැන් අපි හදුවා CD එකක් මට මතක නෑ කියන්න කියලා දැන් අලුතෙන් ඔබ වහන්සේ ඒ දේශනාව කරනවා නේද අමරිකේ දැනවනේ දැන් දැන් හේෂාන් ලැගිදුල ඒක දැන් ඉවර වෙන්නේ කිච්චු නෑ එතන ළඟදී එකේ දැන් තියෙන ඔය විරාගානුපස්සී අභි අභිප්‍රමෝදයන් චිත්තං විරාගානුපස්සී එදා ඉවර කරා. සමාදාන චිත්තං විරාගානුපස්සී. අර ඉස්සෙල්ලා කරපු එකේ පොඩි අඩුපාඩු වගේක් තිබ්බා ඒකේ කැලි වගේක් නැති වෙලා තියෙනවා. ඒ රෙකෝඩින් වල තිබුණ අඩුපාඩු වගේක් මොකද මේ මෙහෙන්දි නෙවෙයි ඒක කරේ. ලංකාව මෙහෙදි කරනකොට අපි හැම සමානව රෙකෝඩ් කරනවා. ඉතින් ඒකදී තියෙනවා මේ ඒ ප්‍රශ්නේ හොඳයි මොකද හුඟව දෙනේ ඉතින් මේ මොපාකරමත් යන ප්‍රශ්න අනිත් පැත්තෙන් තමයි මට මතුවෙන්නේ. දැන් දවල් 12 වෙනකොට මේ වගේ පිළිලක් හැමදාම වගේ හැමදාම කියන්න බෑ බොහෝ විට එනවා දාන කණ්ඩායම. ආවම එක එක කෙනෙන් අහනකොට ඒ කට්ටිය තාම ඉච්චන භාවනාට යොමු වෙච්ච ඇත්තොත් නැතුව නෙවෙයි 10ක් 15ක් විතර දැන් කණ්ඩායම භාවනාට යොමු වෙච්චා ඉන්නවා. කණ්ඩායම 10ක් 15ක් විතර ඉන්න භාවනා කරන. සමහර ඉන්නවා 70ක් විතර භාවනා කියන එක අහලත් නැහැ කියනකොටම මූණ පැකිලා බිම් බලා ගන්න. දාන ගැන බොහොම උදාහරණ කතා කරනවා. ඉතින් මම කොහොම හරි කරලා ලුක් අවසලා කුණු කරන්නේ. මම කරලා කරලා කොහොම හරි කියනවා භාවනා කරමු කියලා. කෙරුවට පොඩි බාහිරදී සාමාන්‍ය හැඟීමකුත් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දන්නේ මම ආනාපාන කරනවා, මයිත් බාන කරලා තියෙනවා, බුද්ධාංග කරගෙන අසුබ කරලා තියෙනවා. ඉතින් ගොඩාක් විස්තර කියනවා. ඉතින් කිව්වා මගේ යටි හිතේ තියෙනවා ගතියක් මේ මිනිස්සු කොහොමද කරලා ආනාපාන දාගන්න නැත්තම් හොඳයි කියලා. හැබැයි ඒගොල්ලෝ ආනාපානේ හලකලා තියෙන බොහෝම ඉහළ එකක් විදිහට මේ අනිත් එක තමයි කරන්නේ. ඉතින් මම අහනවා මේ පිළිසතම දැන් මෙහෙම කරන්න හදනවා මොකද්ද අපි අද සාකච්ඡා කරන්න ගන්න ඕනද? ඉතින් කෙනෙක් බුද්ධාන සුද්ධි කියනවා කෙනෙක් මෛත්‍රිය කියනවා. ඒ කිව්වොත් ඔක්කොම එකම වුණොත් ඒක අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලේ වල කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් හරි මගේ පැත්තට කතා කරනවා කියන අදහස. අනවශ්‍ය වුණොත් මම හිමීට සංසාර කරා. අනවශ්‍ය දාන්න හදවට හැම දිනම ඉක්කින් අඹරෙන් පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය භාවනා කරන්නේ නැතුව අනාපානි කරන්න බෑ නේද? ආනාපානෙ ගෙවල් වලින් නෑ කරන්න පුළුවන් නෑ. කියන වගේ ඉතින් චරිතුරු. අන්ති මහන ආනාපානෙ කරන්නේ නැති කවුරු හරි ඉන්නවද මෙතන? ඔක්කොම ආනාපානෙ කරනවානේ. ඒ සමහරව අත උසන. ආනාපානෙ කරන්නේ නෑ කියලා කියනවා. ඉතින් එහෙනම් මං කියනවා විනාඩි 7යි. විනාඩි 7න් ඉතින් ආනාපානෙ කරන්නේ නැති අය යනවා. මොන කරන්නේ දන්නේ කරන ආනාපානෙට සතිය හේතු කරන එක විතරයි මොකද්ද සතිය කියන්නේ කියලා දැනගන්න පස්සේ යන්න ඉස්සලා හරි නැතරලා ඉඳලා අහලා යන්නේ ඔය ප්‍රශ්නේ. සාන්ති අනික් කිව්ව නැතුව ආනාපානෙ කෙරුවොත් අපිට සතර සතිපත් අනේ වැඩෙයිද? එහෙම නැත්නම් ස්පෙයා පාර්ට් එක නැතුව මේක දුවන්න බැරි වෙයිද කියලා. ඉතින් එතකොට මම හුඟක් කරලා ආනාපාන සති සූත්‍රය ඉදිරිපත් කරනවා. ඒ සූත්‍රයේ දේශනාවේ නිදානයේදී ඒ ਸਰවඥාන්සේ වත් කාලේ තුන් මාස ඉවරච්ච දාසේ හඳ රාත්‍රියේ සංඝයා රැක්ෂණ පොය කරලා වස්පවරන්න. ਸਰවඥාන්සේ කල්පනා කරලා බලනකොට පිළිසදියා බලනකොට පිට ලස්සනට බාධා වෙනතර භාවනාව යනවා. පස් පවාරණය කරුවොත් හෙට චාරිකාව යනවා. ඊයත් ඔක්කොම කැඩෙනවා. ගොනුව කැඩෙනවා. දැන් අපවත් සංසි තීන්දුව කරනවා මේ හැරේ පවාරණය කරන්නේ නැතුව තාම ආශය දිගට ඉන්නේ. ඒක මහ විශාල තීන්දුවක්. ඉතින් රට්ටු දැනගන්න මොකද්ද සීනියක් කරනවා දන්නේ නැහැ. ඉතින් ඔක්කොම ඒක තියලා භාවනා කරන වෙලාවේදී සර්වඥාන්සේ ආනාපානසති සූත්‍රය දේශනා කරනවා. ඒකෙදී කියනවා සමහරක් මෙතන ඉන්නවා මෛත්‍රී කරනවා. සමහරක් ඉන්නවා බුද්ධාන. සමහරක් අසුභ. සමහරක් මේ මේ ඔය ඉතකරන මුදිත උපේක්ෂා. සමහර අසුබ සමහර දස කටින. සීරම කරන මුළු සාසනේ ලයිට් ඔක්කොම කියනවා. එතන ඉන්න දේශකේ එක. මම මේ සියලු දෙනාගේම සූපිනිස සියලු දෙනාගේ සෝදේ පිට ආනාපාන දේශනා කරනවා නම් ආනාපාන කරනවා නම් මේ සතර සතිපට්ඨාන වැඩි වෙනවා. ඒ නිසා ඒක මේ අය සාමාන්‍යයෙන් අපි දැන් පැය 25ක 30ක විතර විකෘත දේශනා තියෙනවා. ආනාපාන කරන කොහොමද සතර සතිපට්ඨාන වැඩෙන්නේ සතර සතිපට්ඨාන කොහොමද බොජ්ජංග වැඩෙන්නේ බොජ්ජංග වැඩනකොට කොහොමද විරාගයෙන් හිත නිරෝධ නිශ්චිත විදිහට බොජ්ජංග වැඩෙන්නේ එතකොට කොහොමද විමුක්තිය ලැබෙන්නේ කියන එක ඒක ටිකක් ආනබන් සත්‍ය තමයි කෙටි උත්තරය. නමුත් දීර්ඝ උත්තරේ ටිකක් ටිකක්. සාමිනහන්සේ අඹුලුවාවේදී කරපු විස්තරේදී සංක්ෂිප්තව ඒක ටිකක් කියලා තියෙනවා. දැන් අපි බෝධිපාක්ෂික ධර්ම වැඩ නැහැදී මේ ඉතින් කොහොම කරුවා ඉතින් කැරකිලා උතනම තමයි කොහෙන් ගියත් ඉතින් 37ක් ධර්ම තුල තමයි කැරකෙන්නේ. දැන් අපි මෛත්‍රී මෛත්‍රී භාවනා කරනවා. නමුත් අර ශනිකව සමාජයේ යම් යම් අවස්ථාවල ශනිකව කෝපයේ එන්සෙන ගැටුම්කාරී ස්වභාවයක් එනවා. පස්සේ තමයි අවබෝධ වෙන්නේ මම මෛත්‍රී භාවනාව කරා නේද? මෙතෙන් නිවිය යුතු තිබුණේ මේක නෙවෙයි නේද? ඒකට අර සතිය බලපානවද එහෙම නැත්නම් ඒ නිවන ධර්මයක් බලපාන්නේ? අපි ගැටුවේදී අපි ඉස්සරහට දාන්න ඕන මේ සාමනියෝජිතයක් මොන වගේ වෙන්න ඕනද කියන්නේ. ඇත්තටම මෛත්‍රියත් හරියට සිද්ධ වෙලා නැහැ, හදිසි කෝපයත් හරියට සිද්ධ වෙලා නැහැ. දෙකම හදිසි ඇවිල්ලා වැඩ කරලා ගිහිල්ලා තියෙනවා. මෛත්‍රියවත් yaadena මෛත්‍රියක් වෙලා නැහැ. හදිසි කෝපය ආවත් ඒකත් එච්චර ලොකු දෙයක් කරලත් නැහැ. නමුත් ප්‍රශ්නේ වැදගත් වෙනවා මේ දෙක අපි දන්නවනේ. මයිත් එකේට ඒක නිකන් පිටින් ගාව ඔය විකුණන්න වෙලා කාර් එකේ ස්ප්‍රේ පේන්ට් එකක් දෙන්නේ. මලකට කඩන්නේ අනම්මනම් ඒව මොකක්වත් නැහැ ප්ලාස්ටික් කැලේව ගැහුවා. සෙකන්ඩ් හෑන්ඩ් ඒවා විකුණනකොට ඒ පේන්ට් එක තමයි වෙදීලා තියෙන්නේ. ඒක නැතුව ඔය හොඳට තහඩු කපලා අර මේ වගුණත් ගහන්නේ අර ඈ කැට්ලොයි දාලා අනම්මනම් කරලා නැහැ. එහෙම කරුවා නම් ඒක අල්ලනවා ටිකක්. එතකොට ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ ඒ චේන්ජ් එකේ ගාම මයිත්‍රි ඇවිල්ලා මොකද වෙලා තියෙන කියලා ඉදිරිපත් කරනවා. එහෙම එන්නේ වෙලාවක් නැහැ. ඒකම හදිසි කෝපය ඇවිල්ලා ඉස්සර හානියක් කරලත් නැහැ. ඉතින් මේ දෙකම නිකන් මේ తాවකාලිකව ගත්ත නායක් වගේ තමයි තිබිලා තියෙන්නේ. සතිය තියෙනවනම් මෙතන තේරුම් පටන් අර ගන්නවා මේවා මේකේ තියෙන අනිත්‍යත්වය. මෛත්‍රී සමානලට වැඩ කරන වෙලාවේ පොඩි මිත්‍රශීලීත්වය දැනෙනවා. නමුත් මෛත්‍රී නැති වෙලාවේ ඒකේ තිබුණු ලක්ෂණක් නැහැ. කෙලින්ම ද්වේෂය ඇවිල්ලා අපිට හානි කරනවා. ද්වේෂය ආව ආයි මෛත්‍රී කරගන්න බැත් කරන්නේ හානියක් කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඕනම මෛත්‍රී කරන්න පුළුවන්. සතිය තමයි තේරුම් අරගන්න. එතකොට මේ දෙක අතරමැදම අල්ප හොඳේ කෙලවරක් මේක නරක කෙලවරක් දෙකටම සත්‍ය සමාධියෙන් බලන්න. මෛත්‍රීයිසිකියත් ඇතිවීම පැවතීම නැතිවීම සහිත ධර්මයක්. ද්වේෂයිසික හදිසි කෝපයක් ඇතිවීම පැවතීම නැතිවීම කියනවා. නිසා මේ දෙකම ලෝකයාය හෝ මම හෝ මෛත්‍රියට හොඳයි කියනවා. ද්වේෂයට නරකයි කියනවා. නමුත් දෙන්නම යන්නේ එක පිළිබඳව මටවත් එව්වට ඔක්කත් කන්ට්‍රෝල් එකක් නැහැ. අන්න ඒක සතියට පෙන්වුවාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. මේ දෙකෙන් එකකින්වත් ඉස්තර වෙනසක් අපේ හිතේ කරලා නැහැ. ඒක හසුනත් වීම තමයි පුළුවන් තරම් කරන්නේ. කතා කරන යනකොට විශේෂයෙන්ම මම අර ඉස්සර කියපු විදිහට උද්දච්ච ඔක්කොත් ආපම වෙන්නේ හදිසි කෝපේ ඇවිල්ලා කරන හානියට වැඩිය ඇයි මං වගේ එනකොට හදිසි කෝපේ ආවේ කියලා අපි හිතට පස්සත්තාව වෙනවා. ඒකත් ඕනේ. ඒකත් නේන දෙයක්. ඒ වගේ මෛත්‍රී කරලා ඇයි මට නියම වෙලාවට මෛත්‍රී ඇවිල්ලා මම ගොඩගත්තේ නැත්තේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඕනෙත් නැහැ. ශක්තිමත් වුණොත් නම් ඌ එනවා. එනකන් ඉතින් මෛත්‍රී ඒක වෙන විදිහකට ඒ ප්‍රශ්නට උත්තර දෙනවනම් මේ ගත කරන චිත්තක්ෂණේ මේ වර්තමාන මොහොතේ ප්‍රබෝධයක් ඇති කරගන්න. විකසිතකමක් ඇති කරගන්න. අවදි භාවයෙන් ගත කරන්න නැත්නම් මේ මොහොතේ ජීවත් කරවන්න ධර්ම දෙකයි තියෙන්නේ. ඒ මෛත්‍රී ධර්මිකයි සතියයි. මෛත්‍රී කියනවා විනාමස්මුදෙන් ගත කරන්න. හැම හැම දෙයකම තියෙන hina වෙන තියෙන කාරණා හිතා ගන්නවා. find the reason to be glad සතුට වෙන්න තියෙන හේතු හොයාගන්න ඉතරමයි කියන්නේ. සතිය හැම වෙලාවෙම එළඹ සිටිනවා. මේ මොනවා හරි දුකක් ආවනම් දුක සැප ආවනම් සැප ඒක එහෙම දැනගන්න පුළුවන්. ඒක නිකන් මේ අර මේ කාණිවල දැස උඩරට වතුර මලක් පිටින් දාලා පිම්පොම් බෝලයක් කරගෙන දාලා තියෙන. උඩට ගහන වතුරෙන් පිම්පොම් බෝලයක් කරක් කරගෙන තියෙන. යටනෝ තාපවරන් තිබ්බට පස්සේ එයා කරගෙන වගේ සතියේ ඔය යට තියෙන මහා ගිනි විචුම්බරය. ඒ විචුම්බරත් හොඳ රෝල් වෙවි රෝල් වෙවි. හරි ලස්සනයි ඒක. උඩින් තියන්න මේ වගේ ලූප් එකක් ඕන කරන්නේ. අර වැරන් තියනකොට කැටිච්ච ගාව තියන්න ලූප් එකක් තියෙන ලූප් එකෙන් තිබ්බට තියා ගන්නවා. ඇත්තටම සෙන්ස සත්‍ය හැම වෙලාවෙම හරි සහැල්ලු ගතියක් ඇති කරනවා. හොඳ නරක ભેදයක් මොකුත් නැහැ. ඒ නිසා මේ දෙක තමයි මේ මේ අපි ගොරෝසු ජීවිත ගත කරනකොට වගකීම් බාහිර සහිත චිත්ත පීඩා සහිත ඉන්නකොට ওই දෙකේ එකක් අපි එකක් සමත කියලා කියනවා සුද්ධ සමතේ මෛත්‍රිය මේ සතිය සම්මිවිස්සන සති දෙකටම යන්න පුළුවන්. ඉතින් ගොඩක් ලාට විපස්සනාට බරයි. ওই දෙකෙන් එකක් තාගත්තොත් මේ එතන එතන එතන එතන අපිට සජීවීව ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මේ නිවන් දකින්න නෙවෙයි මේ තරහක්කල් ලෝකයේ මොනම ශිෂ්ටාචාරයකෝ වීරයෝ පහල වෙලා තියෙනවා. ඒ සෑම වීරයෙකි වීර චරිතය තුළ ওই දෙකේ එකක් තියෙනවා. එක්ක දෙකේ සංකල්පයක් තියෙනවා. එහෙනම් මේගොල්ලෝ දන්නේ නැහැ යුගයේට ඒගොල්ලන්ගෙන් අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ කොහොමද? කවුරු ඇවිල්ලා කකුල් මාට්ටු දාලා ඇවිල්ලා වැට්ටුවා. මිනිහතුල ආය දන්නවටනේ පවුල දරන්න නිඳ පිළිලා. එකියුපරේටර්. අනිදාදී ආයෙත් යනවා. අනේ අනිත් කට්ටිය නේ අනිත් කට්ටිය වට්ටපු කට්ටියත් පස්චාත්තාප වෙනවා. වැඩිච්ච කට්ටියත් පස්චාත්තාප වෙනවා. අරක පිරණ ගතියක් යනවා. නිතරම මේ වීර චරිතවල යට බලනකොට එක්ක මෛත්‍රිය. සීමිත මෛත්‍රියකින් වැඩ කරලා තිනවා. ඒ නිසා එයා මේ සත්‍ය කියන එක නිර්වචනය නොකරට එනින දෙයට මුහුණ දෙන ගැතිය තිබිලා තියෙනවා. ඉතින් ඒක මේ වීරගල්ති කියනකොට උනත් තේරෙනවා මේ නොනිමින විලක්. අදා කොච්චර අතකට තින්නේ නැති විලක් තිබිලා තියෙනවා. ඉතින් මේ දෙක ඒ රිකියුපරේෂන් එක කියන්නේ නැවත අපි බැටරි charge කරලා දෙන ගැතිය. වෙහසක් නැහැ. ඔය ඇදගෙන යන්න පුළුවන් ගැතිය. ওই චෛත්‍යක දෙක තමයි උදව් වෙන්නේ. අසියයි මෛත්‍රියයි. ඉබ්‍රිකේට් කරනවා. සම්මාදී සතර අතිපටානේ වේදනානුපස්සනාවේ වේදනා කියන වචනේ තේරුමයි අධ්‍යාත්මයේ වේදනා දුක් වේදනා සංඥා සංකාර. මේ දෙක අතර වෙනසක් තියෙනවා. තියෙනවාද? නෑ දෙකම එකමයි. දෙකම ඒවා කියන්නේ අපි සාමාන්‍ය වචනේ මෙහෙමයි කියන්නේ අපි වේදනා කියන වචනේ අපි ගන්නේ ලෝකයේ හඳුනන්නේ දුක් වේදනාවට අපි වේදනා කියලා කියන්නේ. මොකද තාක්ෂණික වශයෙන් ගන්න විඳිනවා කියන එක ගන්නවා. හොඳ හෝ නරක විඳිනවා නැත්නම් අදහස් බව විඳිනවා. වින්දනය. ඒකට ප්‍රතිවේද කරනවා නැත්නම් ත්‍රිවේදය නැත්නම් වේදය කියලා වචනක් තියෙනවා. ලෝකේ දැනුමට කියන නමක් තමයි වේදය. ආතනේ සඳහන් කරන ප්‍රතිවේද කරනවා. අවබෝධ කරනවා. ඒ නැත්නම් ත්‍රිවේදය කියලා කියන්නේ Hindu සම්පූර්ණ දැනුම් සම්භාරක. නිසා අපි ලෝකෙට සම්බන්ධ වෙන්නේ ඒක විඳීම තුලින් තමයි. යමක් අපේ විඳින ශේෂ දාන නැත්නම් ඒක අපිට අදාළ නැහැ. ඒක වැඩක් නෑ අපිට. අපි අපි මතකට එන්නේ නෑ අපිට පවස්සිද්ධ වෙන්නේ නෑ විනාශ වෙන්නේ වැඩක් නෑ. යමක් අපිට සම්බන්ධ වෙන්නේ අර චිත්ත වීජය බැලුවොත් තින්න සංගතිපස්සෝ පතපච්චා වේදනා. වේදනාවයි තමයි අපිට සම්බන්ධය. ඒක තමයි සර්වඥාන්සේ වේදනා ස්කන්ධය වශයෙන් ගන්න තියෙන්නේ. ඒක තමයි අපි භාවනාවේදී ඉස්ලාම් කියපු විදිහට හිතවිලි බහුල වුණොත් මේ නරකක් විදිහට විඳින්නේ. වැරදිලක් විදිහට. යම් විදිහට ආනාපාන හොඳට සංසිඳිලා මේ ඒක තුල වාදන ගතියක් ප්‍රීති අසුඛයක් පහම බොහොම හොඳ දෙයක් විදිහට අපි විඳිනවා. නමුත් මේ දෙකම වින්දනයේ අතු දෙකක් මිස මුළු එකටම කියන්නේ වින්දනයක් කියලා තමයි. වේදනාව. මේ අපි මේ වේදනාන් වේදනාන් ආයනපස්සනා වේදනානුපස්සනා කියන කියන්නේ වැඩි වෙන විඳීම ක්‍රියාවක් වගේ දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. නාම ධර්මයි. ක්‍රියාවක් වෙන්න පුළුවන්. මේක තමයි ඉස්ලාම රූප ධර්ම වලට නාම ධර්ම වලට ගොඩ වෙනකොට ඉස්ලාම වෙන ගොරෝසුම නාම ධර්ම තමයි වේදනාව. ඒක විඳීමක්. එතකොට සුඛපටිසං වේදී, පීතිපටිසං වේදී, පස්සම්බයං චිත්ත සංකාරං චිත්ත සංකාර පරිසං වේදී පස්සම්බය චිත්ත සංකාරං කියන එක තමයි ආනාපාන සති සූත්‍රයේදී වේදනාන දර්ශනාවට අල්ලලා තියෙන්නේ. ඒකෙදී වෙන සූත්‍ර සාධක ගත්තොත් චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා දෙකම තමයි. දැන් මම මේ ප්‍රශ්නයට දැන් ඒක ක්‍රියාවක් පොදයක් තියෙන්නේ මේ ඥාන පස්සනා කියන එක. නමුත් පංචස්කන්ධයේදී ඉතර අපේ පංචස්කන්ධයක කොටසක් කොහොමද පාදේක ක්‍රියාව නාමස්කන්ධය නාමස්කන්ධයේ හතරෙන් එකක් වේදනා නැත්නම් වේදනා සංඥා සංඛාර කියන තුනම තමයි හිත පිළිලා තියෙන්නේ විඥානක් ටිකේ වෙලා තියෙන්නේ නැත්නම් මේවට කියනවා චෛතසික කියලා හිතට කියනවා චිත්ත චිත්ත චෛතසික ඒ නිසා මොහොඳයි රැල්ලයි වාගේ. මොහොතක් තියෙන බව අපි දන්නේ කියලා රැලි ගහින්නේ තමයි. මොහොත කවදාකවත් රැලි නැතුව තියෙන්නේ. ඒ වගේ හිත තමයි මොහොත කියන්නේ රැලි කියන්නේ චෛතසික. ඒකදී හොඳට අපිට දැනෙන නැත්නම් ගොරෝසුල දැනන ඉස්සල්ලාම හම්බෙන හැප්පෙන චෛතසිකය තමයි වේදනා චෛතසිකය. ඊට පස්සේ තමයි සංඥා ඊට පස්සේ තමයි සංස්කාර වලට යන්නේ. සංස්කාර ගුණ ඇත්තටම සාමාන්‍ය අටුවාචාරින් වහන්සේලාගේ කියම ගන්න බලනකොට චෛතසික 50ක් ගන්නවා ඒක. වේදනාව තමයි තනි කරලා බුදුජානනාසේ පෙන්ලා දීලා තියෙනවා. මොකද ලොකු තාන්තික කියලා දෙන අපි නිතරම මේ මේ මාළුවා මේ මහ විශාල ජලස්කන්ධයක ජීවත් වෙන්නේ ඉහළ පහළ යන්නේ අපිත් වේදනා සාගරයක තමයි ජීවත් වෙන්නේ හැම සතෙක්ම වේදනා සාගරයක ඉන්නේ අපි කොච්චර ආනාපානට නන්දනේ ගියා කය නන්දනේ ගියා කියලා කිව්වත් ඉන්න බව විඳිනවා මෙරිලා නැති බව සීනත් විලාකාවේ වින්දනයක් අපි ළඟ නිතරම දෙන්නේ නැත්නම් අපිට ක්ලාන්ති හැදිලා දාඩිය දාලා වමන යන්න ඇවිල්ලා මහ විකාරයකට යනවා හැම වෙලාවෙම අපි වින්දනයක් තියෙනවා. ඉන්නා බවට. ආනාපාන කෙරුවා, සද්දයක් ඇහුවා, රූපයක් බැලුවා, ඉන්න බවට තියෙන වේදනාව ඇති. ඒ නිසා ඒක පංචස්කන්ධය වශයෙන් අපි පොතු අරලා බලනකොට එක පොට්ටක් තමයි. ඒක මේ පට්ටයක් තමයි. මේ වේදනා වේදනාස්කන්ධේ ඒ සංඥා, සංස්කාර, විඥාන ඒව තමයි පිටපත් පතුරු ගහ බලනකොට පේන්නේ. ඒ දෙකේ මේ මේ ඉදිරිපත් කිරීමේ ප්‍රායෝගික ප්‍රැග්මැටික් වෙනසක්ම නැහැ. සතර සතිපට්ඨාන තියෙන වේදනාස්කන්ධ වේදනාපස්ස වේදනානුපස්සනාවයි පංචස්කන්ධේ පෙන්වන හදන වේදනාන වේදනාස්කන්ධයයි මේක අර භාවනා පැත්තට නංගලා තියෙන ඉතරයි තියෙන්නේ. අවසන් සාමනාන්දනේ මේ පංචස්කන්ධයේ පංචපාදානස්කන්ධය කියලා වචන දෙකක් තියෙනවා. ඒකේ එකම අදහස් වලද තියෙන්නේ. නෑ. පංචස්කන්ධය කියලා කියන්නේ මේ ස්වභාවය ඒ මතින් අපි ඇති කරගන්නා වූ ආකල්ප පද්ධති ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි ඒක ගැන අල්ල බදා ගන්න කතිය තමයි උපාදාන වෙන්නේ. උපාදාන වුණාට පස්සේ අපිනාවක් මේ මේ සක්කාය දිට්ඨි සක්කාය කියලා වචන දෙකක් තියෙනවා. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මේක මමයේ කියලා ගත්තා වූ දෘෂ්ටියක්. මේ මේ පද්ධතිය මම දැන් මෙතන කියලාගෙන මේක මමයේ කියලා ගන්න දෘෂ්ටිය. ඒත් මේක මම මෙතන තියෙනවා කියන එක සක්කාය. ඒක පිටාති දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය. එතන පංච උපාදාන පංචස්කන්ධ ඒ පංචස්කන්ධය පිළිබඳව ඇති උපාදානව පිළිබඳව ඇති ඇලෙන බැඳෙන ගතිය උපාදාන කරනවා. ඒක අල්ල බදා ගන්න ගතිය. එහම අල්ල බදාගත්තේ නැත්නම් අර පහ තියෙනවලු. අපි හිතනවා අල්ල බදාගත්තේ නැතුව තියන්න බෑ කියලා. ඒක ඉතින් අපි විසින් දාගත්ත කොක්කක්. නිසා පංචස්කන්ධය අපිට කරදරයක් නෑ. ඇත්තටම පංචස්කන්ධේ නඩත්තු කරන්න කිසිම දෙයක් අවශ්‍ය කරන්නේ. අපි හිතනවා නෑ ඒක අනිවාර්යයෙන්ම නඩත්තු කරන්න ඕනේ අනිවාර්යයෙන් කරන්න ඕනේ කියලා අපි විහිං ඔය සෙල්ස් මේ මේ බෙස්ට් ඉන්ට්‍රස්ට් එකක් අරගෙන අපි විහිං වටවගත්ත වගකීමක් අරගෙන මේ උපාදාන අල්ලගෙන තව කෙනෙක් ගෙව්ව අතාරින්න හදලා ඉව ඕනේ නෑ මගේ එකමයි ඕනේ කියන හදුවට පස්ස තමයි ඔය ගැටලු එන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධත් එක්කයි ඒක මනෝමූලමය ප්‍රශ්නයක්. ඒක පංචස්කන්ධේ කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කරගත්තාම ඒකේ ඒකේ රූපස්කන්ධේ තියෙනවා. කිසිම ගානක් නැතුව ගහලා. ඒ කවුරකට ආයෙ ගිහින් මොනවා නකරත් යාගදේ. ඒ වගේම ওই සාමාන්‍ය හැම සතෙක්ම අපි හිතනවා මේක මනුස්ස ලෝකේ කුකුලෝ ඒ බැටරි සිස්ටම් එකට හදන්න ඕනේ, හරක් ගාල් කරලා තියන්න ඕනේ, බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ. මේ ඔක්කොම අතල්ලා දාන ඕන වෙන්නේ බලන්න මොකක්වත් වෙන්නේ නැහැ. ওই සත්තුන් දෙයට බලන්න. අපි මේ දරුවෝ හදන්න ඕනේ, බුද්ධ ධර්ම රකින්න ඕනේ කියලා බැලුවට ඕක අතෑරියයි කියලා මොකක්වත් වෙන්නේ. ඕය අනේක යනවා. අපි අපිට හැම පුළුවන් ද මේක අම්මා අප්පා දීපු බුදලේ කියලා. ඉතින් අපි ඒකට මෙහෙ කරන විදිහට මෙනවට තියෙන දේත් ඒ මෙහෙ කරන එක තමයි කරන්නේ. අල්ලගත්තාම අමාරු වෙයි. ඒ කියන්නේ නික මේ ගිනි අඟුරක් ඇල්ලුවොත් අලුමිනිය පිටිය. දරුවම ඉවරයි. අතාරින්න බෑ ඒක අපිට නිකන් වරදණ්ඩයක් දීලා තියෙන්නේ. නේද නඩත්තු කරන්න කරන්න ඕනේ කියලා ඒක මේ මේ වෙස්ට දින්තුස් එකක් තියෙනවා. බලන්න. අතකට ගත්ත දෙයක්. ඕක විතර විසම දෙයක් ඕක විතර මානවයට හානි කරන දෙයක් නෑ ස්වභාවිත ඕ යnderලා විගලනගෙන දියදෝතක් කියලා වැඩ අරගෙන ඉන්න එකයි ඕක හදන්න හදනවයි කියන්නේ සංස්කරණය කරන්න හදනවයි ඉතින් මම කියලා නිම කරන්න බෑ මේ වැඩේ ඒක ඒක වෙන්නේ නැති කියලා මට හිතෙනවා ඒකේ තියෙන මේ විකාර නිසා වෙන්නේ නැතුව මේ සරුවත් යනසෝ බාගෙට hina වෙලා කට්ටිය දිහා බලන්නේ අනේ මෙහෙම જાතියක් උන්ගේ අමලලාතරත් වැඩේ කරා සීලා මුත්තලත් කරා එක එකක් කරලා සන්තෝෂයෙන් මරුනේ උනට මේ රලත් අර වගේ අල්ලගෙන මේක හදන්යන් මේක කොරන්යන් කියලා අල්ල අල්ලගත්ත දැන් අල්ලගෙන නටනවා මොකද කරන්නේ නැතුව බෑ මොකද අපිට උරුමෙන් දීලා තියෙන්නේ ඔය පුඩු කොට ටික ටික යන්න ඇරියොත් එන්නේ තියෙනකොට නේද මේ කොහොම කරන්නේ අපි නැති වුණයි කියලා මරුණා කියන්නේ දැන් අපි පඬිසාට මා ලොකු සාට අපත් ඉඳන්නේ එදා මරත් එහෙන අප්සෙට් එක යන්නේ. ඔච්චර ඉක්මනට යයි කියලා හිතෙන දැන් අඬනවත් නෙවෙයි අඬන්න බෑනේ දැන්. ඒකට ඔක්කොම ඩයිගෝට ටෙලිෆෝන් කරලා කියන්න බෑ වෙච්ච දේ. ඔක්කොම නිකන් තක්කු මොකු. ඉතින් පහුවෙන උදේ පාන්දර ගිහිල්ලා ප්‍රේමදාස මෑණියන් ගෙදර දානි දුලා. ඉතින් පඬිසාන්තු කම මෑණියන්ට වදා මේක අසද්දුස නානයක් ඈ. මේ පඬිතහම් කියන්නේ පොඩි වෙනන්නේ. කොහොමද? ඔක්කොම ඔබ ස්ථායක නිදාන්නේ. බොහොමයි. ඌ හැබැයි එකක් තියෙන දැන් උදේ වෙන ඉලක් පායන. ඒ ඉන්ටි එක ගියා. පස්ස දරගන්න බැරි. අපි කට්ටිය ලැහැත්තරා ඊකාර කරන්නේ වැඩි වා. ඊරේ දැස අපි ඉලක් පායන. ඊකාර කරන්නේ. නාටකයකට පිට පිට රාඩක්වත් නෑ. අවුරුදු භාවනාවක් එකට වැඩ කරපු කෙනා. කියන්නේ මෙච්චරයි. ඒක ගියා කියලා මොකක්වත් නෑ. උඹලට අපිට වැඩ ටිකක් තියෙනවා. ඒත් කරන්නේ. ඉවල්තරවල මහ මිනිස්සු මැරිච්චාමත් ඒ වගේ තමයි ඔක්කොම ඩාව ගන්නවා එක එකක් ඉතින් අතරේ ඔය යනවා ටිකක් ගියාම ඒක තව එකක් කියනවා ඉතින් ඒ නිසා ඒ වගේ එක බදාගෙන කරන්න යන එක ඒක මේ තමයි උපස්ථා උපාදාන වෙන්නේ උපාදාන කරන්නේ නැතුව ඒ වගේ යන ආරයට අපි මේ ඒවා උසන්නතු කරන්නේ වැඩ කරන එක වෙනම දෙයක් කියන්නේ පාර තිනවා අපිත් ඒ පාරෙන් වැඩ ගන්න එක වෙනම දෙයක් ගන්න ගන්නේ දියදෝද. ඒත් ඒක හදන්න හදන කීකටවත් තමයි අපිට මේ විශාල වගකීමක් වෙන්නේ. ඒක තමයි ඒක අපි ඇතුළට ගත්තොත් පංචස්කන්ධය තියෙන්නේ. ඒක විශ්ින් ඇති කරපත් Javaකින් ඒක දුවනවා. අපි මේක සකස් කරන්න හදනවා. හොඳ කරන්න ලස්සන කරන්න හදන කරන්න කරන්න කැත වෙන එකයි හිතුවක්කාර වෙන එකයි නොකාමනා වැඩ කරන එක තමයි තියෙන්නේ. ඒක දෙකම කරන ගමන් අර පසමත් කිව්වාගේ භාවනා කරනවා ආයිති කරන්න හදනවා අම්ම දුන්න මෙන්න නැගිනවා නහොතත් නැගලා යකා වෙලා තමයි තේරුම් ගන්න යකෝ මේ මෛත්‍රී භාවනා කරන මට මෙන්න තද වුණා කියලා. ඒ දෙක දිහාම සතිය ඉස්සර ගන්න එක හොඳ නැද්ද කියලා ඔක අතර මාත්. එන මෛත්‍රී බාර දුන්නාට ඌට ගෙනියන්න බෑ ගේන. ද්වේෂය කඩාන බැනගෙන ආවට මිනිහට වරන්නත් බෑ වෙන්නේ. දැන් ওই දෙක දිහාම සතියට පුළුවන් බලාගෙන ඉන්න. ඒකෝට සම්පූර්ණ හොඳම දක්ෂ නළුවන් සහිත තෙලිකාමායකක් යන්නේ. හරිම දක්ෂ විදිහට මෛත්‍රිය තමන්ගේ රෝල් එක කරලා අයින් වෙලා තියෙනවා. ද්වේෂය ඇවිල්ලා විලි ඉක්මසන පාගල් නටාන ත්‍රේ ගොවා නටලා ගිහිල්ලා තියෙනවා. එකිනෙක රඟ බලන්නේ නේද තියෙන එකම ඇත්තම නියම ධර්මයි. ඒක තියෙනවා මේක දිහා බලන්න ඉන්න පුළුවන් පැත්තකට. මෛත්‍රිය ඇවිල්ලා දෙල්ලම් කළා ගියා. අපි සම්පූර්ණ සම්බෙදිලා වරෙන් මචං කිව්වට හිතේ නෑ ගියා. ඉතින් ඒනොට එපයි කියන මිනිහ ඇවිල්ලා සම්පූර්ණ එක රඟ දාලා නරකලා විනාශ කරලා ගිහලා. ඒ තිරේ එහෙම තියෙන ඊගාව ජවනිකාවට හරි ලෑස්තියක් ඇති. මොකක්වත් වෙලා නැහැ. ඒකට පුළුවන් අපිට ඕන සතිය ගන්න පුළුවන්. නැත්නම් ආයාසයෙන් මෛත්‍රිය කෙනක් දාන්න පුළුවන්. නැත්නම් අර ගියේ ද්වේෂය කෙනක් දාන්න පුළුවන්. මෛත්‍රී මේ සතිය තැබීම තමයි ඉතින් ශ්‍රේෂ්ඨම කියලා කියන්නේ. ආයනාදනේ මේ සංත බෝධිආංගවල සති කියන එකයි ආර්යස්ථානික මාර්ගයේ සම්මා සතිය කියන දෙකේ තියෙන වෙනසක් තියෙනවා. ඉතින් ඇත්තට කියන්න පුළුවන් සතිය අට පොලක සඳහන් වෙනවා. අතර සතිපට්ඨානේ හතර පොලයි. ඉන්නේ ගිහිල්ලා ඒක මෝරගෙන මෝරගෙන සති වේපුල්ල අඛණ්ඩ සති මට්ටමට ආවට පස්සේ තමයි මේ පුළුල් සතියක් වාටපත් වෙන්නේ. සම්්‍යක් සතියක්, නිර්වද්‍ය සතියක් වාටපත් වෙන්නේ. ඉස්සෙල් ඉස්සෙල් සතිය නිකන් මේ යකඩ යපස් අරගෙන උණු කළා උණු කළා උණු කළා පස් අයින් කළා ටිකක් රළු යක්ෂට අරගෙන ඒක සුද්ධ කළා සුද්ධ කළා පුච්චලා පුච්චලා පුච්චලා පුච්චලා අන්තිමට ස්ටේන්ලස් ස්ටිල් වලට යන්නේ. පිච්චෙන දිනදී ඔක්කොම පුච්චනවා. ඉස්සර කරන්නේ ගොරෝසු ගොරෝසු අයින් කරනවා. අයින් කළා එන්නේ එන්නේ යකඩ ප්‍රමාණය වැඩි කළා අන්තිමට යකඩ උනත් නැතර කරන්නේ නැතුව ඒත් පුච්චනවා. පුච්චලා පුච්චලා ඉවරනාන පස්සේ ඉතුරු වෙන්නේ තන්නේ ඒ කියන මලකට ගන්න නැති අකරයක්. ඒ වගේ තමයි අර සතිපට්ඨාන හරියට තියෙන පස්කොඩි ළමයි තියෙන්නේ. හැබැයි සාමාන්‍ය බස යපස්. යකඩ යකඩ බහුල බස. හැබැයි ඒක ඉතින් වතුරට දාලා පෙරලා සුද්ධ කරලා සුද්ධ කරලා ඉතින් එක එක ක්‍රම වලින් වෙන් කරනවා. වෙන් කරලා වෙන් කරලා යකඩ යකඩ විතරක් කුඩු කරලා වෙන් කරලා සුද්ධ කරගත්තා පස්සේ තමයි එතකොට ඔය බොජ්ජංග වලට යනකොට මේ ආර්ය සංග මාතාවට ඒ සතිය හොඳටම වෙන දේවල් එක මුහු නැහැ. මුහුන් වෙන්නේ නැහැ. සුද්ධ වෙලා ඉන්න පටන් ඔය එතකොට ඒක මට අයිති නෑ. ප්‍රතිපත්තනේ වන්නකොට මම වඩන්න ඕනේ. ඒක මම මහන්සිලා කරන්න ඕනේ. ඉන්දිය ධර්ම වලට යනකොට තාම මගේ බල ධර්ම වලට යනකොට කියනවා දන් දීක සාද වෙන්න වෙනවා නැත්නම් දරුව දීක දෙන්න වෙනවා. බල ධර්ම කියන්නේ ඒකයි. හතිය දැන් නන්නතර වෙන්න හදන. ඒ කියන්නේ ඔබ පාලනයෙන් ගිලිනවා. එයා තනිකර විතරක් පටන් ගන්න හදනවා. තමන් ඇති කරපු දරුවා ඒ දරුවට තව කෙනෙක් පිළිබඳ පිළිබඳ හිත පහළ වෙනවා. ඉතින් අම්මලා තාත්තලා දැනගන්නවා දැන් ගෙදර තියාගත්තොත් ගෙදර කතා. ඒ දරුවට ඒ කටයුතු වෙන්න දෙන්න. මේ වගේ තමයි බල ධර්ම කියලා කියන්නේ සත්‍ය එයා ස්වාධීන වෙන්න ගන්නවා. බොද්ධංග වල තමයි තේරුම් අරගන්නේ එයා පැත්තකට ගැලපෙන්නේ මේ මගේ දරුවා. ඒක නන්නත්තර වෙලා නැස්ති වුණාද? හැදිලා මිනිහෙක් වුණාද කියලා බොද්ධංග වලදී දකිනවා. ඊට පස්සේ මේ මේ ආර්ය සංග මාර්ගයට පස්සේ සාමාන්‍ය සෙන්පතියෙක් වාගේ එහෙම නැත්නම් යුද ශිල්පියෙක් ඇවිල්ලා වගේ ඉතින් මහා පියවැජිනට උදව් කරනවා වගේ සම්පූර්ණ එයාට ඕනනම් පුළුවන් වෙන කෙනෙකුට උදව් කරන්නත් ඇවිල්ලා උදව් කරන හැම එතකොට ඒ සතිය මමේ මාගේ හැඟීමෙන් ගිහිලා මේ සතිය මම මේ සතිය මගේ මේ සතිය මගේ ආත්මය කියන්න දෙන්නේ නැහැ යා පැහැදිලිව කරන්නේ නැත්නම් ඔබේ නෙවෙයි මම බිහි කරාට මම කණ්ඩ දුන්නට මම සුවාදීනයි කියලා අනිවාර්යයෙන්ම වෙනවා කරගදී. ඒකට ඉඳ දීපු කෙනෙක් විතරක් ඒ දරුවගෙන් පස්සේ වැඩ ගන්නවා. සම්මප්පන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුව සත්‍ය සම්පූර්ණ ස්වාධීන ධර්මයක් විදිහට පැත්තක ඉඳගෙන පුළුල් මාර්ගික අපිට උදව් කරන. ඒකට මගේ කියා ගන්න විදිහේ කෙලසිච්ච ගතියක් අටුගතියක් නැහැ මේ බුද්ධංග ධර්මයට යනකොටම නැහැ. ඒක තමයි තමන්ගේ ආයුධ මල්ලේ තියෙන ආයුධයක් වගේ. හැබැයි ආයුධෙන් කැපෙන්නත් ඉන්නේ. ආයුධ මගේ කියලා බරපතල ආයුධයක් වගේ කැපෙන්නත් ඉඳී තියෙනවා. නමුත් ඒක හොඳ වෙලාවට ශිල්පය හැටියට දන්නවනම් වැඩ අරගෙන ඒක අකුල ආයෙ තිබ්බට පස්සේ පස්සෙත් අරගන්නවා. හැබැයි ඔය ඉන්දිය ධර්ම සම්පාද රතිපත්තාන ධර්ම කියනකොට ඇලි ගලි වාසියක් තියෙනවා. ඇඟේ නැගලා තනින් කිරි බුල්ගෙන ඉන්න දරුවෙක් ඉන්නේ. බඩ බැඳගෙන යන නිලාපතව ඉන්නේ. ඒ වගේ. පස්සේ ඌ සුවාදීන වුණාට පස්සේ රැළේ එකෙක්. මොකද කියන්නේ අම්මට සලකන ගතිය තියෙනවා. අර රැළේ ගතියයි අර මනෝනාගෙන වන ගතියයි එන්නේ බල ධර්ම මට්ටමින් එහාට තමයි. ඉතින් සත්‍යයේ තියෙන මොකද්ද පරිණාමයක්? මේ සත්‍ය බෝධි පාක්ෂික ධර්ම තුනේ.